එතනදී සරුවචන් වහන්සේ විසින් මේ සංසාරේ සංසාර වටයේ හැසිරෙන විශේෂම පු탁ඥය කල්පනා කරලා බලලා ඒක නාගේ කොහොමද මේ සංසාර වටේ පවත්වන්නේ ඒ වටේ නවත්වන්නේ කොහොමද කියන මේ දෙකයි මේ සූත්‍රය විස්තර කරලා පෙන්නලා හදා. ඒ වටේ පැවැත්වීමට හේතු වෙන කාරණා කිසිම ඊර්ෂ්‍යාවකින් තරහකින් තොර හොඳට ඒක දිහා බලන් ඉඳලා ඒ පැවැත්වෙන ආකාරය හරහම තමයි නැවැත්වෙන ආකාරය නවත්වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිකන් හරියට කියනවා නම් මේ තුන්වෙනි ආර්ය දෙවෙනි ආර්ය සත්‍යයයි තුන්වෙනි ආර්ය සත්‍යයයි වගේ. පළවෙනි එක දුක දුක්ඛාරිය සත්‍ය ඊගාවට ඒක හට ගන්න හැටි. එහෙම නැත්නම් ඒ දුකක හට ගැනීම ඒ හට ගැනීම දැකීමෙන්මයි ඒ දුකේ Nirodhe අල්ලන්නේ. ඉතින් අපි දුකේ හට ගැනීමට ආශ කරලා Nirodheට අකමැති වීම විකෘතියක් විදිහට සාමාන්‍ය මානසිකත්වයේ පවතිමත්ටි. ඒ වගේම සංසාරයේ තේරුම් ගන්න අදහසෙන් දුක තේරුම් ගන්න අදහසෙන් සමුදේට වෛර කරලත් කවදාකවත් ඉවරයක් කරන්නත් බෑ. ඒක නිසා ඒ සංසාරට හේතු වෙන කාරණාවල් බොහෝම යථා භූත ඥානෙට ඇත්ත ඇති හැටි දැක ගන්නා සුළු වශයෙන් අවබෝධ කිරීම වශයෙන් ඇති හැටි දැක ගැනීම වශයෙන් මේක දිහා බලන බැල්මට අපි විපස්සනාව කියලා කියන එකට විශේෂ පස්සනාවක්. ඉතින් ඒක විශේෂයෙන් අවශ්‍ය වෙලා තියෙන්නේ අපි පුරුද්ද තියෙන්නේ මේ හට ගැනීම සහ නැතිවීම දෙක අතර විෂම බැල්මක් තියෙනවා. හට ගැනීමට කැමති නම් නිරෝධයට අකමැති වෙනවා. ඉතින් එහෙම නැතුව පුරුදු කරලා කරලා කරලා ඒ හට ගන්න දිහා වගේම ඒක ගෙවිලා යන දිහා සමසිතින් විදර්ශනා හිතින් නැත්නම් සතිමත් හිතින් බලන්න පුරුදු වෙනවා නම් ඒක මේ ලෝකේ අපි පුරුදු කරපු සම්මත බැලලට වැඩිය වෙනසක් ඇති වෙනවා. ඒ ඡායක ප්‍රතිපදාවක් හරහා තමයි අනිවාර්යයෙන්ම කරන්න තියෙන්නේ. ඉතින් සමේ උපාදාස උපාදාන පරිවර්ත සූත්‍රයේදී සූත්‍රයේදී සර්වචන් වහන්සේ මේ විදිහට චතුරාර්ය සත්‍ය කියන සමීකරණය ඇතුළට එක එක ස්කන්ධයක් දාලා වෙන වෙනම වර්ණකලා පෙන්නනවා. රූපයක් පාදාන පරිවර්තන සූත්‍රය කියනකොට රූපේ කියන්නම දුකක්. අපි වේදනාව නම් දුකක් කියන එක සාමාන්‍ය කවුරුත් වගේ පිළිගන්නවා. මොකද විඳවනවා විඳීම කියලා. නමුත් අත් වශයෙන් වේදනාව කියනකොට සුඛ දුක් වශයෙන් වේදනාව තියෙනවා. කෙසේ නමුත් ඒක වේදනාව කියන වචනේ සිංහලෙන් නම් පාවිච්චි කරන ගොඩක් වෙලාවට රිදෙනවා කියන අදහසට. ඒක දුකක් වශයෙන් නම් දානවා. නමුත් ਸਰවචන් වහන්සේගේ පරමාර්ථිකන්නේ හැටියට වේදනාව රූපේ කියන්නේ දුකක් ඒ වගේම වේදනාව කියන්නේ දුකක්, සංඥා ස්කන්ධය කියන්නේ දුකක්, සංස්කාර ස්කන්ධය කියන්නේ දුකක්, එහෙම නැත්නම් විඥාන ස්කන්ධය කියන්නේ දුකක්, පංච උපාදානස්කන්ධා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඉතින් මේක පව ඇත්තටම සාමාන්‍ය ධර්මයේ යෙදී ගත කරන්නේ නැති කෙනෙකුට තේරුම් ගන්නත් අමාරුයි. ඒ වගේම තේරුම් ගැනීමට සෑහෙන සුත්තමේ ඥානෙ විශාල වශයෙන් අවශ්‍ය කරනවා. සාමාන්‍ය ජනතාව ගත්තොත් ඒ මොකද රූප වගේ දේවල් භව සම්පatti විදිහටයි සලකන්නේ ඉතින් ඒ නිසා රූපේ දුකක් වශයෙන් තේරුම් ගැනීම බොහොම අමාරුයි කරන්නේ ඉතින් මේ මේ විදිහට මේ දුක්ඛ සත්‍ය නැත්තම් සංක්ෂේප වශයෙන් සියලු පංචස්කන්ධය දුක වශයෙන් අරගෙන එක එක ස්කන්ධයක් ඒ කියන්නේ රූප වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් විඥාන වශයෙන් එක එකක හට ගැනීම සහ නිරෝධය සමසිතින් බැලීමක් සමානාකාරයකට බැලීමක් තමයි මේ උපාදාන පරිවර්ත සූත්‍රයේදී පෙන්වන්නේ. ඉතින් අපි පහුගිය ටිකේ මේ එක එක එක ස්කන්ධයක විස්තර බලාගෙන ආවිලා අද දවසට ඉදිරිපත් කරලා තියෙන මේ විඥානය කියන නාම ස්කන්ධයේ මුල හරය වෙන හිත පිළිබඳවයි. ඉතින් යම් කෙනෙකුට මේ හිත කියන්නේ දුකක් ඒ දුකේ හට ගැනීම මෙහෙමයි. ඒ දුකේ Nirodhaය මෙහෙමයි. ඒ දුක Nirodhe නැවත නැවත දැක ගැනීමෙන් නිරෝධයට අනුග්‍රහ කරන වඩන මාර්ගය මෙහිමයි කියලා මේ කියෝන කියවෙන කොටසක් තමයි අද දවසේ මාතෘකාට තියාගන්න. ඒ අද ඒ ධම්මවිකේදී අවධානය වතාවලාට ප්‍රශ්නයක් නැගුවා එක්කෙනෙක් මේ ප්‍රඥාව කියන්නේ මේ දුක මේ හිත විඥානේ නැති කිරීම ප්‍රඥාව කියන එකෙන් කරන්නේ විඥානය නැති කිරීමට කියන මොන ධර්ම පැත්තේ සමහරලාට එහෙමත් මේ කෙලවරකට යන්න පුළුවන් වගේ පේනවා. නමුත් ප්‍රඥාව කියලා කියන්නේ විඥානය විසින් පහළ කරන චෛතසිකයක්. විඥානය කියලා නැත්නම් අපි චිත්ත චෛතසික කියලා ගත්තාම හිත කියන එක විඥාන මනෝ මන චිත්ත කියන වචන වලින් සඳහන්. ඒ හිත ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ චෛතසික හරහා. රජයක් ක්‍රියාත්මක වෙන්නේ ඇමතිවරු හරහා. එහෙම නැත්නම් අග්‍රාමාත්‍යගේ අදහස් ක්‍රියාවත් කරන්නේ ඇමතිවරු හරහා. ඉතින් රජයේ ක්‍රියාකාරී පද්ධතිය තමයි යමති මණ්ඩලය. කියන්නේ වගේ හිතේ ක්‍රියාකාරී කොටස තමයි චෛතසික කියන්නේ. ඉතින් ඒක ඒක චෛතසිකයක් තමයි ප්‍රඥාව කියන්නේ. ඉතින් මේ ප්‍රඥාව නැවත ප්‍රත්‍යවේක්ෂාවක් මතින් පිළිඹු කිරීමක් වශයෙන් විඥානයාගේ වැඩ කටයුතු ටික දුකක් වශයෙන් දැකලා ප්‍රඥාචෛසිකේ හරහා ප්‍රඥාචෛසික ඇතුළේ පිළිවිබුව හරහා විඥානයගේ විඥානය කියන්නේ දුකක් වශයෙන් දැකීමත් ඒ විඥානය හටගන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි අපි මේ හටගන්නා හට ගැනීම බලන හිත වගේම විඥානයේ ගිවි යන හිතත් ගිවි යනීමත් බලාගෙන ඉන්න සමානව බලාගෙන ඉන්න පුරුදු කරලා ඒක මහ විශාල විප්ලවීය දර්ශනයක්. ඒ ඇති ඇති වගේම පිටනැතිවීම දකින්න එක. අනේ නැති වෙන පැත්ත විශේෂණය කරලා දැකීම තමයි හතරවෙනි ආර්ය සත්‍ය වශයෙන් නිවන් දකින්න මාර්ගය වශයෙන් පෙන්වන්නේ. ඉතින් මේ මේ ප්‍රඥා චෛතසිකය මෙතෙන්ට එන්න විඥානයේ විසින් පහල කරන මේ ප්‍රඥා චෛතසිකයේ විඥානයේ ගියේ කැරට්ටුව ක්‍රියාකාරකම යාගේ චරිතේ සම්පූර්ණයෙන් ගෙනහැර දක්වන්න පුදුමාකාර විපරිණාමයකට ලක් වෙනවා. මේ ප්‍රඥා පිසිදුවි පිසිදුවි පිසිදුවි එන්නෝ. මේක විශේෂයෙන් මේ දවස්වල අපි මීත්‍රිකල්න රිට්‍රීට් එකේදී මේ දවස්වල යන්නේ එකක් තියෙනවා. ඒකෙදී මහා චත්තාරීසක සූත්‍රය වගේ සූත්‍ර සාකච්ඡා වෙන්නේ. ඒකෙදී සරුවචන් වහන්සේ ඒ අවසානයේදී මේ විඥානයාගේ විඥානය කියන්නේ දුකක් ඒකේ හට ගැනීම මෙහෙමයි ඒක ගෙවන් කිරීම මෙහෙමයි අපි සාමාන්‍ය ගෙවම් කිරීම බලන පැත්තෙන් නෙවෙයි මෙතෙක් කල බැලුවේ හට ගන්න පැත්තෙන් විතරයි. ඒ නිසා ගෙවම් කරන පැත්තෙන් බලලා ඒ මදිවට ගෙවම් කරන පැත්ත නැවත නැවත දක්නා විචිත බලන්නේ මෙහෙමයි කියලා. මාර්ග චිත්තක්ෂණයේදී මේ කටයුත්ත කරන්නේ සම්මා දිට්ඨි චෛතසිකයයි. ඒ කියන්නේ ප්‍රඥාවම ජීවනලා ජීවනලා යන தত্ত্ব තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. උලුල් දර්ශනයක් ඇති කරගන්නවා. ඇති කරපු විඥානයේ දිහත් රූපයක් දිහා බලනවා වගේ වේදනාවක් දිහා බලනවා වගේ සංඥාවක් දිහා බලනවා වගේ සංස්කාරයක් දිහා බලනවා වගේ විඥානයේ දිහාත් බලනවා. ඒ සම්මා දිට්ඨි தත්තට යන්න ඉස්සරලා ප්‍රඥා චෛතසිකය බොජ්ජංග වල පෙනී හිටින්නේ ධම්ම විචේ සම්බොජ්ජංගේ විදියට. ධම්ම විචේ මාර්ගපත් වෙලා තමයි ඒක සම්මා දිට්ඨි මට්ටමට ඒක හැවක් කැරියට පස්සේ ඊගාට වැටෙන්නේ සම්මා දිට්ඨි මට්ටම. ධම්ම විචේ සම්බොජ්ජංගේ වෙන්න ඉස්සරලා මේ ප්‍රඥාව පෙනී හිටිනවා ප්‍රඥා බලයේ විදියට. ප්‍රඥා බලයේ පෙනී පෙනී හිටින්නේ ඉස්සර වෙලා ප්‍රඥා ඉන්ද්‍රිය වශයෙන් පෙනී. ඊට ඉස්සර වෙලා යා ඡන්ද වීර්ය චිත්ත මීමන්සාවල මීමන්සා චෛතසික වශයෙන් පෙනී හිටිනවා. මේට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මානුව වැඩෙනකොට පඤ්ඤා පඤ්ඤේන්ද්‍රයම් පඤ්ඤා බලං ධම්මවිචේ සම්බොජ්ජංගං සම්මා දිට්ඨි කියන පිළිවෙලට යනකොට තමයි ඒ විඥාණය ප්‍රඥා චෛතසිකයේ පහළ කිරීමට හේතු වෙන්නේ මූල ප්‍රභවය වෙන විඥානයේ නියම తত্ত্বය මුල මෙහිමයි, ජීවෙන හැටි මෙහිමයි, ජීවීම දකින්න ඕන මෙන්න මේ පැත්තෙන් බලන්න ඕන කියලා ආන්නේ දර්ශනය පෙන්නන. ඉතින් මේ එක එක යෝගාවචරයෝ නැත්නම් එකම යෝගාවචරයා තමන්ගේ භාවනා චර්යාවදියා බලනකොට මේ වැඩපිළිවෙල කියලා දෙන වෙලාවකදී ලේසි කෙනෙකුට මේ ප්‍රඥාචෛසිකට මෙන්න මේ විපරිණාම ටික සිද්ධ වෙනකොට තමයි ඒ ප්‍රඥාචෛතසිකේට විඥානය කියන අන්තිම අපි කියනවා නිකන් හරියට හොර ජාවාරම් කල්ලියක ප්‍රධාන වැඩිකාරය. කල්ලිකාරය. මුල්ම මිනිහා බලන්නේ රහස්සොත්තු සේවකේ ඒ කණ්ඩායමෙම මේ මේ ක්‍රියාකාරකෙක් වගේ ඉඳගෙන උස්සස්ම තැන්ට යනකම් දිනු වෙනවා. ඒ කියන්නේ ඒ කල්ලි නායකයාගේ සිද්ධි නාගෙන යාගෙම ප්‍රොමෝෂන් අන්න ඉහළට ඉහළට ඉහළට ගිහිල්ලා තමයි යාට පුළුවන් වෙන වෙලාවක ඒ මහමිනියා මෙයාය එයා මෙපිනී හිටින්නේ මෙහෙමය. එයා දවල්ට මෙහෙම මේ කරන්නේ, රැයට මෙහෙම මේ කරන්නේ. ආදි වශයෙන් චරිත දකින්න. ඒ නිසා එතන ඒ විඥාන චෛසිකයේ එතෙන්ට තනක යනකම් සම්මා දිට්ඨි බවට යනකම් යනකම් ඊ타ත්ම දක්ෂ රහසතු සේවකයෙක්ගේ වැඩ කටයුතු තමයි කෙරෙන්නේ ඒකට මේ නිදර්ශනයක් වශයෙන් එක තැනකදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නිදර්ශනයක් ගැන හර පහනවා කොහොමද මේක සාමාන්‍ය ලෝකයේ රූපකයක් මාර්ගින් නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ කියලා ප්‍රශ්නේ ඇති වෙන්නේ රහතන් වහන්සේ නමක් පිරිනුවන් පානකොට සෞපදිශේෂ නිර්පදිශේෂ නිර්වාණයට යන්න ඉස්සර වෙලා ඒ ජීවත් වෙන කාලෙදිම සෞපදිශේෂ වශයෙන් නිවන් දකින්න. නිවන් දැකලා මේ විඥානයගේ Nirodhe පිණිස දිකටම කටයුතු කර කර ඉන්නවා ආය අලුතෙන් හට ගැනීමකට ඉඩ නොතපා ඊට පස්සේ මේ ශරීරයගේ බිඳී යෑමේ ආය නෝපදනා තැනකටපත් වෙනවා එතකොට මේ මරණයෙන් පස්සේ ආය ජීවිතයක් නැති බව තීන්දුව වෙන්නේ මරණ මොහොතේදී නෙවෙයි ඊට බොහෝම කලින් අරහත් මාර්ගයේ සාක්ෂාත් කරන වෙලාව ඉතින් ඒ වුණාට ඒ සාක්ෂාත් කරපු රහතන් වහන්සේ අනිකොත් පිරිසත් එක්ක ලෝකේ ජීවත් වෙනකොට අනික් මිනිස්සු වගේ ඉන්නකොට ඒ පුද්ගලගේ ක්‍රියාකාරකමත් රහත් මාර්ගයේ ලොබපු නැති කෙනාගේ ක්‍රියාකාරකමත් විඥානයේ දිහාට බලනකොට ඒකේ ලොකු වෙනසක් තියෙනවා. පු탁ඥයට අල්ල ගන්න බැරි වෙන්න පුළුවන් නමුත් ඥාණයට එහෙම නැත්නම් බණක් කියනකොට මේ ප්‍රශ්නේ නගනකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා මම ඔබට ප්‍රශ්නයක් අහන්නම් ඔබ කැමති විදියට උත්තර දීපන් කොහොමද පුරුෂයෙක් ඉන්නවා එයාට අධික ආදායම් බදු පනවලා එයාට වැරදි විදිහට රජයෙන් හානියක් සිදුවෙනවා. අනේ හානිය සිදු වෙනකොට ඒ පුද්ගලයා රජුටත් එක්ක වෛරපත්. බැලන හිතම්බු කවදාහරි මම ඔබ මරනවා. හැබැයි මේ පුද්ගලයා නිකම්ම නිකන් නිකන් සිටිසන් ජෝන් නැත්නම් නිකන් සිටිබිලිස් කෙනෙක්. අර කිසිම හැකියාවක් නැහැ රජ කෙනෙක් කල්ලාගෙන මරන්න. නමුත් මනුෂයා ඊටම් ප්‍රඥා. එයා ඊට පස්සේ කරන්නේ රජුරුවන්ගේ ඇත්ගාලේ ප්‍රධාන ඇත්ගෝව ළඟට ගිහිල්ලා කියනවා මෙහෙම මට බොහොම අමාරුයි මම අමාරු රස්සාවක් නැතුව ජීවත් වෙන්නේ. මට මොකක් හරි පුලියක් හොයලා දෙන්න. ඉතින් අර මනුස්සයා ඉස්සලා තමන්ගේ ගෙදර වරුවේ දවස් භාගයේ කුලියට ගන්න. ගත්තට පස්සේ අරමංශය ඉතාමත්ම දක්ෂ විදියට ඒ කටයුතු කරනවා. කරුවට පස්සේ මෙයාට නිකෙ දිගින් දිගට දිගින් දිගට හම්බෙන හම්බෙන වෙලාවේදී දවසේ කුලිය ගෙවනවා. ඊවල කොහමරි අට්ටුවට තේින මිනිස්සුන්ට කිව්වොත් වඩා කනිට කරනවා. ඊට පස්සේ යාට නිචිපත මාසෙම වැඩ දෙනවා. වැඩ දිලා ඔහොම ඉන්න ගමන් මේ මිනිස්සයා හදිසියේ ඇත්ගාලේ වැඩක් තියෙන වෙලාවට Tamange ගෙදර නෙවෙයි ඇත්ගාලේ වැඩට දාන. ගියාට පස්සේ මේ මනුස්සයා මුළු ඇත්ගාලම හොදලා අලියෝ නාවල සේරම කටයුතු කරනවා. ඊට පස්සේ මෙහා ඇත්ගාලේ ඉෂ්ටි රසාව. ඒකට මෙහා රත්තරන්ගෙන් අහන්නේ මොකද යාගේ විශේෂ ශාස්ත්‍රය. ඊට පස්සේ බොහෝම සුළු කාලෙකින් මෙහා බොහොම උසස් සේවය කරලා ස්වාමියාගේ හිද්දිනාගෙන ඇත්ගාලේ උසස් තනතුරක් ලැබුවට පස්සේ වරින් වර මේ ඇද්ගුව ලව්ව රජුරවන්න කියවෙනවා පණිවිඩයක් මට මිනිස්සෙක් හම්බුණා ඕනේ වැඩකට කරන්න. ඉතින් ඉන්න වෙලාවක රජුරවන්ගේ අවශ්‍යතාවයට රජුරු කියන මට වැඩකට මිනිස්සෙක් කොනේ උපත් කියලා. ඉතින් මිනිස්සයා යනවා. යවල වෙලා රජමාලිගාවේ බොහොම ඈත රජුරවන්ගේ බොහොම දුරස්ත ඔය උයනේ තනකොළ ගලවනවා වැඩක් හම්බ වෙනවා. ඉතින් මෙයා ඒක බොහොම හොඳට කෙරුවට පස්සේ ටික කාලෙකින් ක්‍රමී ක්‍රමී ක්‍රමී මාලිගාවේ ඇතුලේ රස්සාවක් වෙන්න ගන්න විශ්වාසයේ දිනාගෙන අන්තිමට රජුගේ ප්‍රධාන ආරක්ෂකයා බවට පත් වෙනවා. ඉතින් රජුරන්ට උණු වතුර දෙනවා, එල් වතුර දෙනවා, රජුරණ කලින් නැගිටිනවා, ඉවර වෙනකන් බලනවා, සේරම වැඩ ටික කරලා මුළු මාලිගාවටම ඒත්තු ගන්නනවා රජුරන්න මෙයා නැතුව බෑ. මෙයාට රජුර නැතුවත් බෑ. ඉතින් මචං එහෙම ඉඳලා ඉඳලා ඉඳලා රජුන්ගේ සිරියංගපටාවට යන්න පුළුවන් තරමට විශ්වාසය දිනාගත්තට පස්සේ රජුරොත් එක්ක රේජියන් ගබඩා ඉන්නලා ඒ දොර වහලා පිහිනයි. පිහිනලා රජුර මර. ඉතින් එතෙන්දී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා ඒ ප්‍රශ්නය අපේකනයි මේ විශ්ව රජුරන්ගේ මිනි මරුවා වුණේ කොයි වෙලාවද? ඇත්තටම ගියම මිනි මරුවෙක් ස්වරූපෙට තමයි. නමුත් ක්‍රියාව ඔප්පෙච්ච දවසේ තමයි ඒ මිනි මැරීම මිනි මරුව බවට පත් වෙනවත් මේ මනුස්සයා එදා ඉඳලම රජුරන්ගේ හතුරම තමයි. ඒ වගේ තමයි අරියත් මාර්ගයේදී ඒ මාර්ගයටපත් වෙන කෙනා දැනගන්න මේ විඥානයේ මොන જાතියෙන් තිබ්බත් කවදාකවත් නිවන ආબોධ කරන්න ඉඩක් දෙන්නෙම නැහැ. ඒ නිසා මේ විඥානය නිරුද්ධ කරන්න විඥානේ නැති කරන්න ඕනේ කියලා එයා එතෙන්ට යනකොට හොඳටම හිත හදාගෙන ඉවරයි. ඊට පස්සේ කරන කියන හිතන හැම දෙයකම තියෙන්නේ මේ විඥානයගේ නිරුද්ධ කිරීම, ගෙවන් කිරීම, නැති කිරීම බලන්න. ඊට පස්සේ කටයුතු කරන ගිල්ල යාගේ මරණ චිත්තක්ෂණයේදී රාතනාංශගේ චුති හිතේදී ආය විඥාණයට මතුවෙන තරක් ඇති කරන්නේ නැතුව නැති කළා දාන්න. ඉතින් මේක අරහත්ත්වයට පත්‍විච්ච කෙනෙක් විඥාගේ විඥානයාගේ Nirodhe පිණිස කටයුතු කිරීම සාමාන්‍ය කාම භාවනාවට එච්චරම දක්ෂ නැති ආධුනික පෘථග්ජන නාවක යෝගාවචරේ ආතන් වංශික මට්ටමට හිතින් හිතාගතර කරන්නේ කොහොමද කියලා බැලුවොත් එතන ඉඳලා රහත් මාර්ගයට යනකම් තමයි මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව තියෙන්නේ. ඉතින් ඒක නිසා සර්වඥාන් වහන්සේට සිද්ධ වෙනවා සාමාන්‍ය විඥානයේ ඒකාන්තෙන් අත්‍යවශ්‍යම හැමදේම මුල ඒක තමයි මම තනවඩන්න ඕනේ කියන මෝඩ පෘථග්ජනයක තැන ඉඳලා මේ විඥානයේ පවතින තාක් කවම කවදාක හොඳක් නැහැ කියන ඒ බවට තමා වශයෙන්ම සහතික වෙන අරිහත් ඵලයේ දක්වාම පෙත මේ මාර්ගය සකස් කිරීම නිසා මේකට කියනවා පටිශෝතගාමි පෙතක් කියලා. ගඟ දිගේ ඉහළට පීඩන පෙතක් මේකේ තියෙනවා. ලෝකේ තියෙන ගඟ දිගේ පල්ලෙහාට යන මේ රැල්ලට අහුවෙලා රැල්ලට අහුවෙන ගතිය තමයි රැල්ලට අහුවෙලා රැල්ලට අහුවෙන ගතිය තමයි ලෝකේ තියෙන්නේ. ඊට විරුද්ධ වැඩ පිළිවෙල. <clears throat> මේ උපාදාන පරිවර්ත සූත්‍රයේදී මේ විඥානයාගේ වැඩ පිළිවෙල හරහා මේ ප්‍රඥාව දිනු කරන්න එන්නේ <clears throat> රූපස්කන්ධයේ වැඩ පිළිවෙල හරහා ප්‍රඥාව දිනු කරගෙන වේදනාස්කන්ධයේ වැඩ පිළිවෙල තේරුම් ගන්න ඒ හරහා ප්‍රඥාව දිනු කරගෙන සංඥා සංස්කාර හරහා දිනු කරගෙන අවසාන එක තමයි මේ විඥානය හරහා ප්‍රඥාව ජීවත් කරන වැඩ පිළිවෙලට යන්නේ. හැබැයි හැම කෙනෙකුටම රූපයක් ඉවර කරලා වේදනාවක් ඉවර කරලා සංඥාවක් ඉවර කරලා සංඥා සංස්කාරات ඉවර කරලා ප්‍රඥාවක් ඉවර කරන්න ඕනේ නෑ. එක එක පුද්ගලයාට තමන් සංසාරයට බැඳිලා තියෙන ඒ ස්කන්ධය වෙනස්. බැඳිලා තියෙන ස්කන්ධය නිරුද්ධ කරලා දැම්මට පස්සේ අනික් සේරම නිරුද්ධ වෙනවා. ඒක නිසා උදාහරණයක් වශයෙන් කිව්වොත් කොහුලන් කෑලි පහක් අපි හිතමු රියනක් විතර දිග කොහුලන් කෑලි පහක් නැත්නම් තේඩා කෑලි පහක් අරගෙන ඒ පහ එක තැනකින් ගැට ගහලා අනිත් පැත්තේ මිශ්‍රීලා තියදී වතුරට දැම්මොත් ඒ කොහුලන් වතුරටත් එක්ක මේ ගුරුත්ව මේ විශිෂ්ට ගුරුත්වයේ සමානයි ඒක නිසා වතුරේ පාවි පාවිතියි නමුත් මේ පහෙන් එකක් ඉස්සෙනවා එක කොනකින් ගැට ගන්න නැත්නම් විවෘත වෙලා තියෙන මේ ලණු පහ වතුරට දැම්මොත් එකක් කිස්සෙන වතුරේ පාවි පාවිච්චි කරන අනික වතුරෙන් යට යනවා. ඒකෙන් අල්ලලා ගත්තාම පහම ඇදලා එනවා. ඒ වගේ තමයි එක එකනාගේ චරිතවල එදිනදා ජීවිතේ කටයුතු වල සමහර මේ රූපස්කන්ධයට බර චරිත තියෙනවා. වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ වලට බර තියෙනවා. කොයි එක හරියේ මතුවෙච්ච එක හරියට ප්‍රතිපදාවට ආවම පහම ඇදලා එනවා. නමුත් ලෝකේ පස් જાතියක් මිනිස්සු ඉන්න නිසා මේ ස්කන්ධ ભેදය හැටියට ਸਰවඥාන්සේගේ දේශනාව පහටම ගැලපෙන විදිහටයි කතා කරලා තියෙන්නේ. ඒ නිසා ඒ විඥාන විඥානයේ දැනගැනීමේ කටයුත්තේදී මේ දැනගන්නා මට්ටමට ප්‍රඥාව දියුණු වීම ඔය සත්‍විස් බෝධිපාක්ෂික වැඩ පිළිවෙල හැටියට එක එක ක්‍රමයකට නෙමෙයි ගොඩක් ක්‍රම තියෙනවා. සත්‍විස් බෝධිපාක්ෂික ක්‍රමයට දැනගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි ගත්තොත් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල ඉස්සල්ලාම ප්‍රඥාව හම්බ වෙන මීමාංසා චෛතසිකය නැත්නම් චිත්ත විරිය චිත් ඡන්ද විරිය චිත්ත මීමාංසා කියන මීමාංසාව 이르දිපාදයක් කරන තමන් යන්න ඕන තැනට යන්න පෙටක් කරගත්ත වාහනයක් කරගත්ත කෙනා ඒ මීමන්සා නුවස නුවණ විමසු නුවණ සමාජික රූපස්කන්ධයට යොදවන්න පුළුවන්. ඉතින් ලෝකෙ ඔක්කොටම බණ කියනකොට කියන්නේ එහෙනම් අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන්, මනින්න පුළුවන්, කිරන්න පුළුවන් රූපස්කන්ධයෙන් තමයි පටන් ගන්න. ඉතින් මේ රූපස්කන්ධය විසිරි පැතිරි ගිය මාත්‍රකාවක් නමුත් ධර්ම න්‍යාය හැටියට බුදුජාන් වහන්සේ ඒකපට ව්‍යාපෝතීජෝ කියලා හතරකටයි කඩන. ඒක ආර්ථික දේශපාලන ක්‍රම වලට වෙනස් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ධර්ම න්‍යාය ක්‍රමයට පට වියාපෝ තේජෝ වායෝ. ඒ පට වියාපෝ තේජෝ වායෝ හතරෙන් සර්වචනාංශයේගේ පෞද්ගලික අත්දැකීම හැටියට කෙනෙකුට ඒත්තු ගන්නන්න පුළුවන් ඕනනම් ඒත්තු ගන්න පුළුවන් මේ හතරෙන් වඩාම නලියන එක කැපිපෙන එක තමයි වායෝ ධාතුව. අඩුවේ මල්ලන්න පුළුවන් එක තමයි ආපෝ ධාතුව කියලායි ඔය හතර පෙළගස්සලා තියෙනවා. ඉතින් ඒ නිසා රූපස්කන්ධය අවබෝධ කරගන්න ඕන නම් නැත්නම් රූපස්කන්ධය පිළිබඳ මීමන්සා නුවස විමසුම් නුවණ ඇති කරන්න ඕන නම් ලේසි තැනින් පටන් ගන්න. ඒක තමයි වායෝ ධාතුව. ඒක තමයි ආනාපානෙන් පටන් අරගන්නේ. පිම්බීම හැකිලිමෙන් පටන් අරගන්න. ඊට පස්සේ මේ වායෝ ධාතුව යම් තැනක හට ගන්නවාද? හට ගන්න තැනක විඥානය හට ගන්නවා. යම් තැනක වායෝ ධාතුව නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන හැම තැනම විඥාන ධාතුව නිරුද්ධ වෙනවා. මොකද මේ නාම ධර්ම සහ රූප ධර්ම නිකන් බටකොටු මිටි දෙකක් වගේ එකිනෙකට හේතු වෙලයි පහළ වෙන්නේ. රූප ධර්මයකට හට ගන්න බෑ නාම ධර්මයේ ඒ ඒකාක එකට සහජාත ගතිය නැතු. එකට උපදින ගතිය නැතු. අකුඩිය ගන්න අත් දෙකක් ඕනේ වගේ ඒ රූප ධර්මයේ මතක් මතු වෙනකොටම ඒ මතු වෙන රූප ධර්මයේ අනෙකුත් රූප ධර්ම වලින් වෙන්කොට දන්න ගන්න ගතියට විඥානය කියලා කියනවා. අපි ආශ්වාස කරනකොට ඒ ආශ්වාසයේ තියෙන මේ නාස්පුඩ දෙක පුරවාගෙන යන පිටිමැදෙනවා. ඒ ගතිය ජලය පිටිමැදෙන ගතියට වඩා වෙනස්. ගින්න ඇවිල්ලා වදිනකොට දැනෙන ගතියට වඩා වෙනස්. පාඨවි වශයෙන් ඝන දෙයක් හැවිට වදිනකොට වැඩි වෙනස්. මේ වායෝ ධාතුව නාස්පුඩ කුම්භාගෙන යන ගතිය පාඨවි තේජෝ ආපෝ ගැටීමට වැඩිය හැපීමට වැඩිය වායෝ ගැටීම වෙනස් බව දැන ගැනීම තමයි විඥානය කියන්නේ. එතකොට විමර්ශන නොනැති කෙනා ආස්වාස වාතයේ පිරිමැදෙන හැටි ප්‍රස්වාස වාදයෙන් පිරිමැදීමේ වෙන්කොල්ල දකිනවා. එදිගේ විමර්ශන නොන කුළු ගැනීම සඳහා විමර්ශන නොන විමසුන් නොන උනන්දු කර වීම සඳහා කර්මස්ථානාචාර්යවරු ආප්තෝපදේශ හදලා කියනවා මුදුවට Tamanට යම් වෙලාවක වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියව්වේ මේ ආශ්වාසය මේ ප්‍රාශ්වාසය නැත්නම් මේ පිම්බීම ඇකිලිම බලන කෙනා මේ පිම්බීම මේ ඇකිලිම කියලා භාවනා කරගෙන මූණට මූණ දාලා නිසින්ින්දී ඉන්නකොට මේ දෙක වෙන්කොට දැනගැනීමේ ඥාණය වෙන්කොට දැනගැනීමේ පිරිසිදු පිරිසිඳ දැනගැනීම කියලා මේක නිකන් පරිච්ඡේද ඥානය කියනවා මේක හැකිතා කුණඳු කරනවා ආශ්වාස වෙලාවේ ප්‍රශ්වාසය නෙවෙයි ප්‍රශ්වාසය කියන්නේ ආශ්වාසය නෙවෙයි කියලා මේ දෙක වෙන්කොට දැනගැනීමේ ශක්තිය. මේක මේ අලුතින් ඇති කරන ධර්මතාවයක් නෙමෙයි මේක තියෙන එකක්. ඒක අපි මේ පිහියක් ගාලා ගන්නවා වගේ පැන්සල කුල් කරනවා වගේ හොඳට තියුණු කරගන්න. එතකොට මේ වායෝ ධාතුව කියන එක රූප ධර්ම වැඩපිළිවෙලක් පිරිමැදෙන ගතිය, රූපණ ගතිය, කුප්පණ ගතිය, වදින ගතිය තියෙනවා. ඒ වදින ගතිය පඨවි ආපෝ තේජෝනි වෙන්කර දැනගන්න ගතියට කියනවා විඥානීය කියලා වෙන්කොට දැනගැනීමේ ඥාන. තවදුරටත් ගියාම කියනවා ආස්වාසේ විඥානීය ආස්වාසේ රසය රසස රසෙ මිනස්. ආහනේ තරමටම මේක අල්ලගත්ත දවසේ ඒ යෝගාවචරයට කියන්නේ නැහැ එහෙම නැත්නම් මේ මුලදීම දත යුතු නෑ මේ රූපය හටගන්නා එකම රූපේ හටගත්ත බව දන්න ඥානිකුත් පහළ වෙනවා විඥානිකුත් පහළ වෙනවා රූ ඒ ආස්වාද රූපය ඇති වෙලා ප්‍රසවාස රූපය ඇති වෙනකොටත් විඥානය පහළ වෙනවා කියන්නේ නෑ ආස්වාද ප්‍රසවාස තියෙන රූප කොටස විතරක් බලන්නේ කියන ආස්වාද මෙමෙ ප්‍රසවාස මෙමෙ කියලා බල බල බල බල යනකොට ඒ යෝගාවචරයට මේ ආස්වාසිය සහ ප්‍රසවාසය දෙක වෙන්කොට දැන ගැනීම සඳහා උපමාන එකක් නෙවෙයි රාශියක් තියෙන බව තේරෙනවා. උණුසුම සිසිලස ගතිය, දිග කොට ගතිය, සමහරට වේගෙන් උස්ම අර ගන්නව පිට හිමීට පිට කරනවා. එහෙම නැත්නම් වේග හිමීට අරගෙන වේගෙන් පිට කරනවා. දැන් සමහරට කැටි කැටි කැටි කැටි යනවා. සමහරට බොහොම සීරු මාරුවට යනවා. සමහරලාට කුපුරු ගගහ යනවා. මේ විදිහට මේකේ සටහන් සහ ආකාර රාශියක් ඉතින් මේක යෝගාවචරයට මේ විමසුන් නොවන වැඩි කිරීමට විමර්ශන බුද්ධිය වැඩි කිරීම සඳහා හැකිතාක් මේ වෙනස්කම් දැක ගන්න කියලා. ඒ දැක ගන්න දැක ගන්න වෙන්නේ මොකද්ද අරමුණට හොඳට ලං වෙලා කිඳා බහින ගතියක් ඇති කර. ඉතින් ඇත්තටම මෙන්න මේ විපස්සනාට බැස ගැනීම නැත්නම් භාවනාවට බැස ගැනීම නැත්නම් සතිය හොඳට තහවුරු කිරීම මම මේ මහාශී ක්‍රමයේ විතර වෙන කිසිම තැනක මේ ලස්සන ප්‍රවිෂ්ටයක් දීලා නැහැ. එහෙම නැතුව විස්තරයක් දීලා නැහැ. විමර්ශන නොවන ඇති කෙනාට විමර්ශන බුද්ධියට අවශ්‍ය ආහාර දීලා නැහැ. ශ්‍රද්ධාවෙන් කරන්න හදනවා වෙන වෙන සමාධියෙන් කරන්න හදනවා. මේකේ මහාශී ක්‍රමයේ මහාශී සයදෝ ස්වාමීන් වහන්සේ බුරුමෙට ගැලපෙන්නේ නැති තරම් විමර්ශන බුද්ධිය සහිත ප්‍රඥෙක් බුරුමේ වගේ අමු මැට්ටෝ ඉන රටක කිසි විදියකට විප්ලවයකට යන්න ඉඩ දෙන්නේ නැති රටක පුදුම ලස්සන විප්ලවයක් කරලා අවුරුදු 40 ගාණක් එකට වැඩ කරලා මේක ප්‍රසූත කරා. ඊට පස්සේ ඇත්තටම කියනවා නම් ඉන්දියාවේ බුදු කෙනෙක් ප්‍රසූත කෙරුවට පස්සේ ලංකාවේ තමයි තන වඩා ගත්තේ බුද්ධ ආගම ඒ වගේ මේ මහාශී ක්‍රමය ප්‍රසූත වුණාට බුද්ධ ආගම මේ බුරුමේ ඇති දැඩි කෙරුවේ ලංකාවේ ඒකත් හොඳට මතක තියාගන්න. ඒ බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එකේ ඥානපෝණික අමතුරු තමයි මේක ලස්සනට ඉංග්‍රීසියෙන් කියලා මුළු ලෝකෙටම බෙදලා දුන්නේ. මේක වෙන්න පුළුවන් එකක්. මෙන්න මේ ක්‍රමයට විමර්ශන නෝන ඇති කරපන්. එතකොට මේ නිකං ආනේන හුස්ම තුල විශාල ප්‍රවිෂ්ටයක් තියෙනවා. ඉතල මහසි සයිඩෝ කැමතුනේ නෑ මේක හෙලි කරනවා දකින්න මේ විමර්ශන නුවණ රටට දෙනවා දකින්න. ඇත්තටම කියනකොට මේ විමර්ශන නුවණ සිංහලෙන් දෙන්න කියන බුරුමෙන් දෙන්න කියන දෙන්න බෑ. බෑම කියන්න බෑ අමාරු. ඒකට ඉංග්‍රීසි භාෂාව බොහෝම ලස්සන උරදීමක් කරදීමක් කරා මේ ජර්මන් රට හරි අමතර තාලයකට අපේ මේ විශේෂම සිංහල බුද්ධ ආගමට පැතිරවීමට බොහොම සමීප වැඩ කරා. ඉතින් ඥානපෝනික හැමකෙත් ඒ යුග මෙහෙවරක් කරමින් මේක හරියට පොතක ලියලා හෙලි කරලා භාවනා කරනකොට නිකන් ඔහේ බලන් ඉන්නව නෙවෙයි ඒ අරමුණ අරගෙන අරමුණ දෙකට පළලා ඒකෙන් මේක වෙන් කරලා දැනගන්න එක ආශාසම් ප්‍රසආස පිම්බීමෙන් හැකිලිමේ නැත්තම් වමෙන් දකුණ අත දිගාරිනව නමනවා ඉස්සරහවන පැත්ත බලනවා කතා කරනවා නිශ්ශබ්දව ඉන්නවා ඒක සර්වචනන්සේ සතිපට්ඨාන සූත්‍රයේ බොහොම ලස්සනට පෙන්ලා තිනවා හැම ඉරියව් ඉරියාපත සංදීකදීම අරකින් මේක වෙන්කොට දැනගන්න පරිච්ඡේද ඥාන. මේකෙන් ආර්දනා කරන්නෙම මීමන්සනා මීමන්සාවටයි නැත්නම් විමසුන් නුවණටයි. ඉතින් ඒ විමසුන් නුවණ ප්‍රඥා චරිතයට බොහෝම රසවත් ආහාරයක් වෙනවා. ඒ වගේම එයාට නිවන් දකින්න ඉස්සර වෙලා මේ චින්තාමේ ඥාණයට, අන්වේ ඥාණයට, තර්ක ඥාණයට ඇති වෙන්න ව්‍යායාම දෙනවා. ව්‍යායාම දීලා ඒක පණ ගන්නවා. ඒක නිසා ඉස්සල්ලාම යෝගාවචරයා මේ අරමුණක තියෙන පෞද්ගලික ලක්ෂණ වෙන්කොට දැනගැනීමේදී දක්ෂණ දක්වන තීක්ෂණ භාවයෙන්ම කියන්න පුළුවන් මම කොච්චර ඉක්මනට භාවනාවේ දියුණු වෙනවද අනිත් එක මෙයා මීමන්සා බුද්ධියෙන් ඉස්සරහට යන මිනිස්සුද කියලා මම හිතන හුඟක් දක්ෂයි මේකට මහජීසාරක ප්‍රධාන ගෝලියෝ ඒ වුණත් ලංකාවේ කට්ටිය භාවනා කරන්න ගියාම න කල් ගන්නවනේ කියන මොන ඇද කරගෙන කල් යනවනේ කියන ලංකාවේ මිනිස්සු ගුරුමේ සමහරු මේ සාමාන්‍යයෙන් මේ ගැමි බෞද්ධයෝ මේකට දීපු ගමන් භවනාදී මේ මීමාංශා බුද්ධිය දියුණු කිරීම සඳහා විඥානයගේ කට්ටකම අල්ලන්න නම් විඥානය දෙකට බෙදලා පාලනය කරන જાති කුරුවර පාලකේ ඒ පාලකයාගේ මේ දෙකට බෙදලා පාලනය කරන ක්‍රමයටම දෙකට බෙදීමට අහු වෙලා අදීට රජුරෝ මරන්න යන මනුස්සයා රාජසීවාවට යෙදෙන රජුරවන්ට විශේෂ ගෞරවයකින් රජුරෝ කියන්නේ හරියට අහලා රජුගේ සිත් ගන්නා සුළු තාලෙට වැඩ කළා තමයි රජුගේ ප්‍රසාදේ දිනාගන්නේ. ඒ වගේ හරියට විඥානේ තාමත්ම ශ්‍රේෂ්ඨ වැඩක් කරන කෙනෙක් බොහෝම සූක්ෂමව මේ වේදනාවෙන් සද්දෙන් හිතවිල්ලෙන් ආනාපාන වෙන් කළ දක්වනවට අමතරව ආස්වාදයෙන් ප්‍රසවාසයේ බව වෙන් කර දැනගන්න. ආස්වාසේ මුල මැදින් වෙන් කළ දැනගන්න. මැද අගින් වෙන් කළ දැනගන්න. ඊට පස්සේ ප්‍රශ්වාසයේ මුලැමැදාක වෙන් කළ දැන ගන්න. ප්‍රශ්වාසයේ එන්නේ එන්නේ එන්නේ මොකද මේකට වෙන්නේ කියලා බලනවා. ආශ්වාසයේ එන්නේ එන්නේ එන්නේ මේක මොකද වෙන්නේ කියලා බලනවා කියනකොට සම්පූර්ණ පැදුරල දිගාලා බැරුවා වගේ අර වායෝ පොට්ටහබ්බ ධාතුවේ නටන්න පුළුවන් හැම වේශයක්ම හැම චරිතයක්ම හොඳට පටහැරලා බලන්න. මේක මේ පාඨවි ධාතුව හොඳට නිකන් ෆ්ලෑෂ් ලයිට් දාලා හොඳට චිත්‍රපටි ගත කරන හොඳ රිසොලූෂන් තියෙන කැමරාවකින් වයි කරනකොට එයාගේ මේ රංගනයට නිසා සම්පූර්ණ භූමිකාවට පටවි ධාතුව නැතු බෑ වායෝ ධාතුව ආපෝ ධාතුව නැතු බෑ තේජෝ ධාතුව නැතු බෑ ඒ නිසා අපි සමහර විට කියනවා ආශ්වාස ප්‍රශ්වාස වලට උණුසුම සිසිලස වෙනස අල්ලනවා ඔන්න ඒතර තේජෝ ධාතුව ඇවිල්ලා තමන්ගේ ඒ ක්‍රියාකාරකම පේනවා නිකන් හුස්ම ගන්නකොට නිකන් වතුරක් පැගිරෙන්න වාගේ. එහෙම නැත්නම් මේ හුස්ම විසිරී යනවා එහෙම නැත්නම් ගුලි වෙලා කැටි වෙලා හිටිනවා වගේ කතා කරන වෙලාවක් තියෙනවා. එහෙම නැත්නම් ගොරෝසුවට සියුම්මට කියලා කතා කරනවා. ඔක්කොගෙම අර වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය පාඨවිය හරහා විස්තර වෙනවා. තේජෝ හරහා ආපෝ හරහා විස්තර වෙනවා. ඉතින් මේක හැම පැත්තෙන්ම පතුරු ගහලා බලන්න ඕනේ. අපි දැන් ඉන්න ලොකු සාංශ කියන වචන තමයි විසිතුරුකට බලන්න කියන්නේ. විස්තර කර බැලීමමයි විසිතුරු කර බැලීම කියන්නේ. බලනකොට බලනකොට මේ වායෝ ධාතුවේ හැම රංගනයක්ම හැම භූමිකාවක්ම අනිත් ධාතු අතර නැතුව කරන්න බෑ. ඒ ධාතු අතරත් එක්ක සම්මිශ්‍රණය කරලා දකින්න දකින්න දකින්න දකින්න මේකේ නාගේ මීමන්සන බුද්ධියේ ලොකු දියුණුවක් ඇති වෙනවා. චියුණුකමක් ඇති වෙනවා. ප්‍රණීත වීමක් ඇති වෙනවා. එහෙම කරගෙන කරගෙන යනකොට අර පඨවි ආපෝ තේජෝ වායෝ හතර විතරක් නෙවෙයි ඒ හතර වැඩ කරන අවකාශය රූපයන්ගේ අභාව ප්‍රඥප්තිය නොබෝ කලකින් දකින්න හම්බ ඒක දෙවිදිකට සිද්ධ වෙනවා එකක් තමයි ආස්වාද ප්‍රසවාසයේ ගෙවම් කරලා හිස්තැනකට යනවා වගේ එකක යෝගාවචරයපත් වෙනවා ආස්වාද ප්‍රසවාසයේ තිබිලා ගොරෝසු තිබිලා කිමෙන් කිමෙන් කිමෙන් කිමෙන් ගෙවිලා ඉවර වෙනවා මේක හොඳට ඉවර වෙන චිත්තක්ෂණය අල්ලගෙන ඊට පස්සේ ආය ආනාපානේ එන චිත්තක්ෂණي අල්ලගෙන මේ ගෙවම් කරලා තියෙන එකේ තියෙන සුවිශේෂීත්වය විඥාණයට අල්ලන්න බැරි තැන. පටවියාපෝ තේජෝ තියෙනකන් ඒ වගේ වෙස්මාරු තියෙනවා. ඒ පටවියාපෝ තේජෝ ගෙවම් කරාට පස්සේ අහුවෙන අවකාශයේ විපරිණාමයක් නැහැ. කුඤ්ඤ ගහ ගන්න තැනක් නැහැ. එතකොට විඥාණය එතෙන්දී පොඩ්ඩක් තක්කුමුක් වෙනවා. මේක ඉතින් යෝගාවචරයට තක්කුමුක් වෙනවා. යෝගාවචරයට ඒ වෙලාවේදී নানা ආකාර සංක්‍රමණ ලක්ෂණ වගේ පහළ වෙන්න පටන් අර ගන්නවා. නමුත් හොඳට සද්ධාව ඇති කරලා නෑ නෑ බය වෙන්න දෙයක් නෑ. දැන් ඔය රූපයාගේ සෙල්ලම් හරහා නාමය කොටු වෙන වෙලාව. පටවියාපෝ තේජෝ හරහා විඥානයාගේ සෙල්ලම් අහුවෙන තැන තමයි විඥානයේ ඊරිවට්ටන තැන. විඥානය මත් කරන තැන. විඥානයේ ක්‍රියාකාරකම් කරගන්න බැරි වෙන තැන. විඥාණයට කොක්ක වදින්න තැනක් අහුවෙනවා. මේක හොඳට සීසන් පුරුදු කරන්නේ. පුරුදු කරගෙන ඉන්නකොට පේනවා ආශ්වාසය උල්ල ප්‍රශ්වාසයට යනකොටත් ওই ગેප් එක තියෙනවා. ප්‍රශ්වාසය උල්ල ආශ්වාසයට යනකොටත් ඒ රූපය වායු රූපේ නැති වෙලා ආයෙ මතුවෙනකොට ওই විඥාණය විඥාණයට අල්ලන්න බැරි තැනකට යනවා. විඥාණයට අල්ලන්න පුළුවන් ආස්තික පැත්ත විතරයි. අටවිය ආපෝතේජංගේ ඇති බව නමුත් මේක ක්‍රියාත්මක කරන හිස්තන අවකාශ ධාතුව විඥාණයට අහු වෙන්නේ නැහැ. ඒක නිසා රූප ධර්මත් එක්ක බලනකොට අවකාශ ධාතුව නිවනවා. විපරිණාමයකට අහු වෙන්නේ නැහැ, වයසට යන්නේ නැහැ, කෙනෙකුට අයිති නැහැ, උපදින්න වෙලාවක් නැහැ, මැරෙනවා කියලා වෙලාවක් නැහැ. එකම තැන එකම දේ ලෝකේ හැමතැනම තියෙන ඕන කෙනෙකුට ඕන තැනක අල්ලන්න පුළුවන් නමුත් ස්වභාවයෙන් අල්ලන්නේ නැහැ. අල්ලන්නේ පට වියාපෝ තේජෝ විතර. අල්ලපු ගමන් විඥානය ගිහිල්ලා පට ආපෝ ධාතු ගොරෝසු විලාට මෙහෙමයි, ශීන් විලාට මෙහෙමයි, තේජෝ ධාතු මෙහෙමයි, පට ආපෝ ධාතු මෙහෙමයි කියලා අරකේ කොච්චර ව්‍යාවෘත වෙනවද කියනවනම් මේ අතරමහා ධාතුන්ගෙන් ඒ විඥානයේ අධික ධාතු කෙරේ ව්‍යාවෘත වීම නිසා ආකාශ ධාතු කවදාහක්වත් විශේෂෝචර වෙන්නේ නැහැ. ආකාශ ධාතුව විශේෂෝචර වෙන්න නම් මේ හතරමා ධාතුන්ගෙන් ගෙවන් වෙන තැන දැක ගන්න වෙනවා. හුස්ම ගෙවන් කරන තැන, ප්‍රශ්වාසයේ නිවන ඉවර වෙන තැන බලාන දිල්ල පෘ탁ජනයේ න්‍යායපත්‍ර කිසිම තැනක නැහැ. ඒක දැකීම පවා අමංගල්‍යයක් විදිහටයි දකින්නේ. දැකීම පවා තක්කුමුක්කක් විදිහටයි දකින්නේ. දැකීම පවා ඇබැග්ගයක් විදිහටයි දකින්නේ. දැකීම පවා කලිපාරණයෙන් තොරවීමක් විදිහටයි දකින්නේ. ආණ්ඩු මට්ටු කරගන්න බැරි සත්‍යයට යනවා වගේ තමයි දැනෙන්නේ. අසරණ වුණා වගේ දැනෙන්නේ, තනි වුණා වගේ දැනෙන්නේ. ඒ මොකද මේ විඥානයේ ප්‍රෝඩාව ක්‍රියාත්මක කරන්න බැරි තරම්. විඥාණයට ඇඟිලි ගහන්න බැරි ශේස්ත්‍රයක්. නමුත් විමර්ශන බුද්ධියට අහු වෙනවා. ප්‍රඥාවට අහු වෙනවා විඥානයේ අසරණ වෙන බව. දැන් මෙතෙක්කල් මුළු සංසාරෙටම කිරුව අපි විඥාණයට ආවඩායි බෝවා කියලා ස්තෝත්‍ර කිය කිය කන්න දීලා බොණ්ඩ දීලා තනකට පිළි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මේ විදිහට හදාගත්තකට විඥාණයෙම දරුවෙක් වෙන මීමන්සන බුද්ධියද කියනවා ඕකට කෙලවෙන තැන බලපං. ඒකත් කියලා නෙමෙයි කරන්නේ. රූප හරහා ගෙනිලා ගෙනිලා විඥාණය නිරුද්ධ වෙන තැන. විඥාණයට විශේෂ ශේෂ්ත්‍ර වෙන්නේ නැති තැනට හිමීට ගිලතයි. එනිසා රූප හරහා පවා නැත්නම් රූප රූපස්කන්ධය හරහා පවා මේ ගෙවන් වෙන තැන දැකීම නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව. නැත්නම් Nirodhe දැකීමේ පෙත. නමුත් යෝගාවචරයේ පළවෙනි වතාවට හරියට භාවනා කරලා ආස්වාද ප්‍රසවාසයේ ගෙවි යනකොට මේක නිවන් මාර්ගය කියලා කවදා තේරුම් ගනී කියලා හිතනවා. කවදාවත් තේරුම් ගන්න නැහැ කියලා බුදුහාමුදුරුවෝ සාතික් කරලා කියනවා. මොකද එතෙන්දී බය වෙන එකයි වෙන්නේ. කලබල වෙන එකයි වෙන්නේ. දක්මුක් වෙන එකයි වෙන්නේ. අසරණ වෙන එකයි වෙන්නේ. මේ මට මොකද වුනේ කියලා කලබල වෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේ නිසා අටුවාචාරින් වහන්සේලා පෙන්වන්න හදනවා ආනාපානේ භාවනාව ඇර අනෙක් ඕනම අරමුණක ඉස්සරහට යන්න යන්න අරමුණ දිදුලන්න පටන් ගන්නවා ප්‍රකට වෙන්න පටන් ගන්නවා සවිස්තර වෙන්න පටන් ගන්නවා. නමුත් ආනාපාන විතරක් කරන්න කරන්න කරන්න ගෙවෙනවා. එيشා මේකේ ඍජු පෙතක් විතර කතාවට. වායු පොට්ටබ්බ ධාතුවටම විමර්ශන බුද්ධිය කියලා ඒකේ තියෙන බුල හැම පැතිකඩක්ම දැකලා හැම ආකාරයක්ම සටහනක්ම දැකලා දුවට සෙල්ලම් කරන්න දුන්නාට පස්සේ ඒ සෙල්ලම් හමාර වෙලා ගිහිල්ලා ඒ වායු පොට්ටබ්බ ධාතුව ක්‍රමයෙන් ගිවන් වෙන හැටි උදාහරණයකට පෙන්වන්නේ ගාන්ඨාරයකට එක සැරයක් තට්ටු කළා නැත කරපුවාම ඇති වෙන කිංකිණි නාදේ ක්‍රමයෙන් ගෙවියක්. ඉතින් කියනවා තට්ටු කරලා මේ ශබ්දය අහගෙන ඉන්න අනිකුත් ශබ්ද මැද කොච්චර අඩු වෙනකන් අල්ලගෙන යන්න පුළුවන්ද කියලා. ශබ්ද අඩු වෙගෙන යන එක අපේක්ෂා කළ යුත්තක් ඒ වෙලාවේ. මොකද මේ ශබ්දේ හැටි නමුත් යම් තැනකට ගියාට පස්සේ පරිසරයේ තියෙන සද්දත් එක්ක හිත අසරණ වෙනවා. කියන මින් එහාට මට යා ට්‍රේස් කරන්න බෑ යා අරගෙන යන්න බෑ කියලා. ඒ නිසා ආයසරයක් ගහලා කියන හොඳ කමන්නේ. හොඳට අල්ලගෙන යන්න කියලා ඉවර වෙනවා. කරගෙන යනකොට යනකොට තේිනවා ඊට වැඩිය ටිකක්. අනිකුත් කලගෝසාව මැද මේ සියුම් නැටි දැකතයි. ඒකම අභ්‍යාස කෙරුවොත් කෙරුවොත් කෙරුවොත් අනිකුත් සද්ද මැද මේක ප්‍රකට තැන ඉඳලා අප්‍රකට තැනට යන හැටි සිවුම් වෙන හැටි දිනු වෙන්න වෙන්න වෙන්න මේ මීමන්සන බුද්ධියේ ප්‍රධාන වර්ධනයක් සිද්ධ වෙනවා මේක සති සම්පජඤ්ඤ කියන වචනය සතියත් එක්ක යන සම්පජඤ්ඤය තමයි මේ කටයුත්ත කරන්නේ මේ සම්පජඤ්ඤය කියන එක අකර්මකව සිදුවෙන දෙයක් සතිය ඇතිතාක් සම්පජඤ්ඤය සිද්ධ වෙනවා තවදුරටත් මේක විස්තර කරලා කියනවා නම් සතිය අඛණ්ඩව යන්න යන්න යන්න සම්පජඤ්ඤේ කස කරනවා. සම්පජඤ්ඤේ වැඩෙනවා. සතිය වැඩිම සඳහා යෝගාවචරය ප්‍රයත්න කළ යුතු නමුත් සතිය වේගේ ජවය ගැම්ම වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන සම්පජඤ්ඤය සඳහා යෝගාවචරයට කළ යුත්තක් නැහැ. ඒක ස්වයං සිද්ධ වෙනවා. ඒ නිසා සතිය සහ සම්පජඤ්ඤය විශ්සර කළ දීලා තියෙන්නේ සතිය කියන්නේ ඇස් නැති හොඳට අතපය හයිය තියෙන අන්දේ. සම්පජඤ්ඤය කියන්නේ ඇස් දෙක තියෙන කොරෙක්. ඉතින් සතිය උඩ සම්පජඤ්ඤය නැගගත්තොත් මම ඔබට පාර කියන්න ඔබ මාව අරගෙන ඵලයන් කියලා කොරටයි යන්දයටයි ගමනක් යනවා. බරවැටි කොක්කම කරන සතිය තමයි නමුත් සම්පජඤ්ඤය මෙහෙවීමක් කරන උතන වැලක් තියෙනවා උතන උලක් තියෙනවා මෙතන වලක් තියෙනවා වැටෙන්න එපා වම්බට ඵලයන් දකුණට ඵලයන් කියලා උඩ ඉඳගෙන හසුරවන්නා වගේ කටයුත්තක් කරනවා මෙන්න මේ නිසා සති සම්පජඤ්ඤය චෛතසික දෙක කෝකද ඉස්සර වෙන්නේ කෝකද පස්සේ කිව්වොත් සාමාන්‍යයෙන් නම් සතිය ඉස්සර වෙලා සම්පජඤ්ඤය පස්සේ යන්නේක තමයි කටයුත්ත. නමුත් ආනාපාන සති සූත්‍රයේදී සම්පජානෝ සතිමා කියලා විදිහට සම්පජාඤ්ඤය සතිය මෙහෙवला කලින් සම්පජඤ්ඤයල සතියේ පස්සට යන තනකොත් යෙදවු මේ දේශනා විලාසයක සඳහන් කරලා තියෙනවා. සම්පජානෝ සත්‍ය මනිත අමෙතන පිටින් සති සම්පජාන්නේ කියලා මේ දෙක එකිනෙකට හේතු විලා ගමන් කරන්නේ. ක්‍රියාකාරී කොටස, සක්‍රීය කොටස මේ බලයෙන් වැඩ කරන කොටස සතිය. ඒ අනුව ඇදිලා යන කොටස ඉබේ ස්වයන් සිද්ධ කොටස සම්පජාන. මම කියන්නේ පළවෙනිම තැන තමයි මේ මීමන්සා 이르දිපාදය විමසුන් නුවණ. ඒ විමසුන් නුවණට පෝෂණය කිරීම සඳහා මේ මහසිසයඩෝ අතර මහසිසයට පැඩිය පන්දි ස්වාමීන් වහන්සේ තමයි මේකේ සටහන් සහ ආකාර කියලා දෙකට බෙදලා ආශාසෙන් ප්‍රසවාසයෙන් පිම්බීමෙන් හැකිරීම වමෙන් දකුණ වෙන්කොට දැනගැනීමේ තියෙන මේ සුවිශේෂත්වය උන්ට පෙන්නලා දුන්නා. ඉතින් එතකොට යම් තැනකදී ආශාස ප්‍රසවාසයේ ගිවන් වෙලා මේ අවකාශ ධාතුව දිහාට යනකොට යනකොට යනකොට විශේෂයෙන්ම ආස්වාසී හා ප්‍රසවාසී ගෙවෙන තන, නිරුද්ධ වෙන තන, ඡය වෙන තන, වැය වෙන තන බලන්න පටන් අරගත්තට පස්සේ අපි ඉන්ද්‍රයන්ගේ තියෙන ප්‍රධාන අඩුපාඩුවක් අහුවෙන්න පටන් ගන්නවා. අඩුපාඩුවකුද්ද කියන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම දැක ගැනීම නිමනට අවශ්‍යයි. මොකද ඕනම දෙයක් හට ගන්නකොට දෙකේ විශේෂත්වය කැපිපෙන්න උනාට ඒ දෙක ගිය වෙනකොට වැය වෙනකොට ක්ෂය වෙනකොට සමානත්වයකටපත් වෙනවා. හටගන්න තමයි විචිත්තත්වය කියන්නේ. ඒ නිසා අපි තෘෂ්ණාවසයෙන් සංසාරේ ඉන්නකොට දේක හටගන්න පැත්ත තමයි බලන්නේ. දේවල් ගෙවිලා යනකොට ඒකේ තියෙන හැම එකකම ඒකාකාරී ගතිය. සමාන ගතියක් ඉතින් අපි නීරසයක් වශයෙන් අකමැත්තක් වශයෙන් මේ නැත ඒකාකාරීකමක් වශයෙන් වැඩි අවධානයක් යොමු කරන්නේ අපේ පරිණාමයේදී අපි ඉඳුරන් දැකලා හැදිලා තියෙන්නේ මේ හටගන්න පැත්ත බලන්න. හටගන්නෙත් හටගැනීමෙත් පළවෙනිම හටගන්නේ හටගෙන ගොඩාක් වෙලා ගියාට පස්සේ න ආරම්භක පැත්ත තමයි අපි දැකලා මංගල වශයෙන් දැකලා පුරුදු කරලා තියෙන්නේ. වැය වෙන පැත්ත අපි ආමංගල්‍යයක් විදිහට බලලා නොසලකලා හරලා තියෙනවා. මෙන්න මේ විදිහට ආශස් ප්‍රසවාස දෙකෙත් රූප කොටස් ගෙවිගෙන යනකොට ක්ෂය වෙන බෑ වෙන පැත්තේදී ඇති වෙන ඒකාකාරීකම නීරසකම දැකගෙන දැනගෙන ඒකට යට වෙන්නේ නැතුව ජීවෙන කම්ම සංසිඳන කම්ම සූක්ෂම වෙන කම්ම බලන්න හිටියොත් රූප ධර්ම සම්බන්ධව පටවියාපෝ තේජෝ සහ ආකාශ ධාතුව කියන ටික පිළිබඳව යම් අවබෝධයක් යෝගාවදයට ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ අවබෝධය මේ බණ කියනවා වගේ එක දිගට එන්නේ නැහැ. කොච්චර දෝ වේදනා ශබ්ද හිතිවිලි වලින් බාධා වෙනවා. ඒ වගේ මේ පාඨවි මේ වායෝ ධාතුවෙන් පමණක්ම මේක කළ යුතුයි කියලා දෙයක්වත් නැහැ. එහෙම කර කර ඉන්නකොට ශරීර උෂ්ණ කත් දැනෙනවා, සීතල කත් දැනෙනවා, දාඩිය ගලනවා, කඳුළු එනවා, ආපෝ ධාතු පෙන්වන්න පටන් ගන්නවා එක එක එක එක දේවල් එනවා මේවා හැම එකක්ම යෝගාවචරය දකින්නේ භාවනාවට කරදරයක් විදියට බාධාවක් විදියට නමුත් අර වායෝ ධාතුවෙන් ඇති කරගන්නා වූ සතිය නැත්නම් ආනාපාන සතිය තමයි ප්‍රධානම දේ සතියට ආනාපානේ හරහව මොන දියක් හරහත් කරගත්ත සතියට දෙයක් ඇති වෙනකොට ඇති හැටි දැකීම මිස මේක හරියද වැරදිද සුබද අසුබද මංගලද අමංගලද නැතුව බැලීමේ හැකියාව පුරුදු කළොත් මේ පංචස්කන්ධයේදී මේ හතර මහ ධාතුන්ම ක්‍රියාත්මක වෙන වෙලාවක් එනවා ඒ හතරමහා ධාතුන් පිළිබඳ අවබෝධය හුඟක් වැඩි පරියන්කට වැඩිය සක්මනේ. සක්මනේ ඊට වැඩිය විචිත්‍රයි. ඒක එදිනෙදා වැඩවල ඊටත් වැඩිය වැඩි. නමුත් යෝගාවචරයට ඒක වෙන්නේ කරදර වැඩි තැනක් විදියට. ඒක මේ විමර්ශන බුද්ධිය තියෙන කෙනාට ඒක රසවත් ආහාරයක්. ඒක හොඳ ප්‍රශ්න පත්‍රයක්. ඒක හොඳ අභියෝගයක්. යා දකින්න දකින්න හැම දෙයකම මේ එකින් එක වෙන්කොට දැනගන්නා ගතිය තමයි මේ විඥානයේ කෘත්‍යය දැන ගන්නවා දැක ගන්නවා එකින් එක වෙන්කර දැන ගන්න අතරම අපේ විඥාණය මේ ද්වේතාවයක් හැම වෙලාවෙම රිංගනවා හරි වැරදි හොඳ නරක ධාර්මික අධාර්මික රසවත් නීරසවත් ආදී විදිහට මේ ද්වේතාවය බඳ එකතු කරලා මේක ගැටමින් හරි වැරදි සමග හොඳ නරක සමග ගැටමින් අපි නිකන් වටවලල්ලේ යෑමක් කරන්න හදනවා බුදුරජාණන් වහන්සේ කියන මේ සතිය වඩනකොට මීමන්ස නෝන වඩනකොට ඔබ මේ द्वේතාවයට අහු වෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් වග බලා ගනි නැත්නම් द्वේතාවයේ පෙනේ පුම්බනකොටම මතුවෙනකොටම ඒක දැක ගන්නයි. මේක හරි, මේක වැරදි, මේක මනාපයි, මේක අමනාපයි, මේක ධාර්මිකයි, මේක අධාර්මිකයි. ඒවයි එනවා වළක්වන්න එපා. නමුත් ඒ කියන දේ එහෙම කන්න යන්නත් එපා බලාගෙන ඉන්න ඉන්නේ. එතකොට රූප ධර්ම දිහා බලනකොට ඇති වෙන මේ හරි වැරදි ප්‍රිය අප්‍රිය ගති වලදී තීක්ෂණ තියුණු බලපෑමක් ඇති වෙනවා වේදනා චෛතසිකය. වේදනාවක් එන්නෙම නෑ සුඛ දුක් දෙකෙන් පරිබාහිරයි. එන්නකොටම වේදනාවත් එක මේක සුඛ වේදනාවක් දුක් වේදනාවක් කියලා ඒ වර්ණ ගැන්නේ ළමයි. ඒක නිකන් වේදනාව කියන්නේ වෙන එකක් නැත්නම් විඳීම කියන්නේ වෙන එකක් ඒකේ සැප දුක් දෙක වෙනම උපමානයක් කියලා හිතා ගන්න අපිට ඉඩක් දීලා නැහැ එන්නකොටම වේදනාව වර්ණ ගන්නේ යන්නේ මේක සැප මේක දුක් කියලා ඉතින් යෝගාචරණ සැප වේදනාට දුක වේදනාට දෙකම විඳීම් වශයෙන් බලන්නේ මේක හරි අමාරුයි ආනපන කරලා කරලා හොඳ පුරුදු වෙච්ච කෙනාට ටිකක් කරන්න නමුත් එහෙම කරගෙන කරගෙන යනකොට තමයි වේදනාවේදී ඔය අදුක්කම සුඛ වේදනාව කියලා සැපත් නැති දුකත් නැති විඳීමක් කියනවා. අර සැපට දුකට නතු නොවන මත් නොවන ගැටි නොවන හිතකට විතරක් ඒ අදුක්කම සුඛය පිළිබඳ අල්ලා ගන්න පුළුවන් ගැතියක්. සැපත් නැති දුකත් නැති නමුත් විඳීමක් තියෙනවා. ආන්නේ විඳීම අල්ලාගත්ත දවසේ පේනවා මේ චිත්‍ර විචිත්‍ර කිරීම සඳහා අපි සැප දුක් වේදනා වලින් පුරවන්න ගියාට අර පටවියාපෝ තේජෝ මැද අවකාශයේ වාගේ මේ අදුක්කම සුඛය කියන කියන canvas එකේ තමයි මේ සැප දුක් වේදනා දෙක ඇඳිලා තියෙන්නේ. ඒ නිසා අදුක්කම සුඛ සැප දුක් දෙක හරහා ගිහිල්ලා අදුක්කම සුඛ වේදනාට ගියාම වේදනා කියන මාතෘකාවේ පිරිචිකතියක් එනවා. අන්තිමට බලනකොට සැප දුක් කියන එක බොහොම ඩිංගිත්යි විශාල වෙලාවක් අපේ ඉන්නේ අදුක්කම සුඛේ නමුත් ඒක ප්‍රිය නෙවෙයි. ඒකට චිත්තකර්ෂණීය ගතියක් නැහැ. ඒකට හිත බඳින ගතියක් නැහැ. ඒක විඥානේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විඥානේ කරවනවා. එතන විඥාණය කුක්ක බදින්නේ විඥාණය ප්‍රෝඩා කරන්න බෑ යාට. නිසා විඥාණය උළුවෙන් තරංගක පැත්තකට දාලා සැප දුක් දෙක අතර සැප වැඩි වීමට දුක් නැති කිරීමට විශාල දැනුම් සම්භාරයක් ඇති කරන් තියෙනවා ලෝකේ. මේ සර්වඥාන්සේ දකිනවා මේ ශාප නැති වැඩි කිරීමට දුක ඇති කිරීමට ගන්න ප්‍රයත්න නිසා මේ අන්ධ බාල ජනතාව අදුක්කම සුඛ කියන මාතෘකාවෙන් පරිබාහිරයි. එතකොට කවදාකවත් වේදනා කියන චෛතසිකය විඳීම් කියන ශේස්ත්‍රය කවදාකවත් මාස්ටර් කරන්න බෑ කවදාකවත් වශී කරන්න බෑ. ඒ නිසා වෙලාවක් බලන්න වෙනවා සත්‍යවත් දුක්ඛවත් මේක විඳීම් හොඳට බලන්න සැපක් කවදාකවත් දුකකට යන්නේ අදුක්කම සුඛයටපත් වෙනවා. දුක කවදාකවත් සැපේට යන්නේ අදුක්කම සුඛයටපත් වෙනවා. නමුත් අදුක්කම සුඛයේදී ඒක අහුල ගැනීමේ ශක්තිය විඥාණයට නැහැ. සැපෙන් දුකේ වෙන් කළ අඳුර ගන්න ගතියක් ඇති නැති තරමයි. මීමන්සද බුද්ධියට මේක අල්ලතේ. විමර්ශන නුවණට අල්ලතේ හැකි. මේ බුදුහාමුදුරු ඉඳලා ඇඟිලි දික් කරලා පෙන්වන්න ඕනේ. සැප වේදනාවක් එනකොටම අපි ප්‍රිය වෙනවා. ආශාවක් පහළ වෙනවා. මොන් සර්වඥාන්ද කියන හොඳට බලපන් සැප ඉවරෙන්නේ දුකක් ඉතුරු කරලා. නමුත් උඹට දකින්න බෑ මොකද සැපට ඇති මේ අත්නෝමතික ආශාව නිසා. දුකක් කෙනකොට අනිවාර්යයෙන්ම හිත පෙලාගෙන ඉන්නේ. නමුත් ඒක යනකොට සැපක් තියලා යන්නේ. නමුත් උඹට සැප දැක ගන්න බෑ මොකද දුක එනකොටම ඔබ මූණ නරක කරගෙන ඉන්නේ. මේකට ද්වේෂය පහල කරගෙන තියෙන්නේ. ද්වේෂේ මායාව නිසා දුක වෙනකොට සැපක් වෙන බව තේරෙන්නේ නැහැ. නමුත් මුලැමැද අග වශයෙන් වේදනාව බලන් විමර්ශන නෝන තියෙනවා. පැත්තකට වෙලා සැපට ලොල්ම වෙන දුකට ද්වේෂ නොකරන හිතකින් නම් මේ විස්තර කරන සතිචෛතසිකයේ තියෙන ශ්‍රේෂ්ඨ ලක්ෂණ සතිචෛතසිකය යමක් දිහා බලන්නේ මායින් කරගත්ත හිතකින් නෙවෙයි. අරක වේවා මේක නොවේවා මේක හරි මේක වැරදි මොකක් කරන්නද සතිචෛතසිකයේ ඇති හැටි දකින්න. මේකත් මේ සතියට මීමන්සාව කිට්ටු කරන හැටි. විමසුන්නෝන සම්පජඤ්ඤේ. ඉන්සා සම්පජඤ්ඤේ සතිය පෝෂණය ලබන්නේ සතිය සම්පජඤ්ඤේ පෝෂණය ලැබනවාද කියන එක යෝගාවචරයට පැති දෙකම දැක ගන්න පුළුවන්. හොඳ මීමන්සා නෝන නැමි වැඩිච්ච වෙලාවක සතිය මුකුත් නැ හොඳට කැපෙන පිහියකින් සත්‍යච්ච පිහියකින් කැපෙන පිහියකින් බඩන කැල්ලක් කපනවා වගේ කාගෙන බයි. ඒතකොට තව තවත් ඉදිරියට යන්න හිතනවා. ඒක නිසා වේදනා චෛතසිකයේ මීමන්සා නෝන ඇති කෙනාට බොහෝම ඉක්මනට අදුක්කම සුඛය අල්ලන්න පුළුවන්. ඒතකොට අදුක්කම සුඛය කියන පදනමේ මේ ශප මේ දුක් චිත්‍ර අඳින හැටි නමුත් බොහෝම සුළු ප්‍රදේශය විස්තර කරන්නේ බොහෝ විට පවතින අදුක්කම සුඛයේදී මේ විඥානය කොටු වෙන තැන. විඥාණයට සෙල්ලක්කාරකම් කරන්න බැරි බව. අනිත් එක භාවනා කරන්න ඕනේ අදුක්කම සුඛය ලබන්න. දුප්පතක් තියෙනවා පොසතක් තියෙනවා නමුත් ලෝකේ අපිට උගන්ලා තියෙන ප්‍රෝඩාවේ හැටියට මායාවේ හැටියට සැප වැඩි එකන පොසතයි කියන දුක් වැඩි එකන දුප්පතයි කියලා කියනවා කවදාකවත් සැපයක් නැහැ දුකෙන් තොර. කවදාවත් දුකක් නැහැ සැපෙන් තොර විමර්ශන බුද්ධිය තියෙන කෙනා පේනවා මොන මායාවකද මේ ලෝකේ ඉන්නේ කියලා මේ වැඩි හිටියෝ කියන්නේ මොනතරම් අන්ධ බාල බොළඳයද කියලා තියෙනවා මොකද පොඩි එකා ජොලියේ ඉන්නවා පොඩි කාටෝ තාම සැප කියන එක හොඳයි දුක කියන එක නරකයි කතාවකුත් නැහැ බෙදීමක් නැහැ ඉන්න පුළුවන් ඒ නිසා හොඳට තේරුම් ගන්නකොට මේ මීමන්සන බුද්ධිය ඇති වුණාට පස්සේ විඥාණය මීමන්සන බුද්ධිය ඇති කිරීමට ප්‍රසූත කිරීමට හේතු වෙන විඥානේ කොටු වෙන තැන් අල්ලලා දෙනවා. පට වියපෝතීජු බලනකොට අවකාශයේ විඥානේ කොටු වෙන තැන. ශප දුක් දෙක කියන වේදනා බලනකොට අදුක්කම සුඛය ගොරෝසු නමුත් විඥානේ ක්‍රියාණු කරන තැන. මේ සංඥාව ගැන බලනකොට සංඥාවේදී ආස්වාද ප්‍රසආසයේ වෙන්කොට හඳුනා ගැනීම තමයි විවිධ සංඥා තියාගන්න. ආස්වාද උණුසුමයි ප්‍රසවාසයේ සීතලයි, ආස්වාසයේ දිගයි, ප්‍රසවාසයේ කෙටි කියලා මේවට අපි කියන සංඥා හැඳිනීම් අරමුණු මේ වගේ මේ ලක්ෂණ වලින් තමයි යන්නේ. ඇත්තටම කියනවා නම් සර්වචනසේ මේක විස්තර කරන්න කියනවා රූපය අපිට කෙනෙකුට විඥාණයට සම්බන්ධ වෙන රූප සංඥාව හරහා පමණයි අපිට කවදාකවත් රූප දකින්නත් බෑ රූප අත්දන්න අල්ලන්නත් බෑ අපේ මතකයේ යන්නේ රූප සංඥා ටිකක් විතරයි ඒ සංඥාවට අපි නිමිති කියනවා අරමුණු කියනවා සලකුණු කියලා කියනවා. එචා අපි දැකව රූපයක් ගැන දැන් කතා කරන්නේ ගත්ත සලකුණු ටික අනුව තමයි. අනාගතයට ප්‍රක්ෂේපණය කරන්නේ අතීතයේ මේ වලට සම්බන්ධ කරන්නේ ඒක වැඩිකම නිසා වර්තමානයේ තියෙන දෙයක් වුණත් අපි දකින්නේ ඒකෙන් ඇතින පිළිමිගු හරහා මිස ප්‍රත්‍යක්ෂ ආරණේ මෙන්න මේ පිළිඹු පිළිඹු කිරීමට ගන්න සංඥා ටික අරමුණු ටික නිමිති ටික ගෙවියාම පමණයි හිද්ද වෙන්නේ ආනාපානෙදී අපි ඒක තමයි ආනාපානෙ නැතුණයි කියලා කියන්නේ. ආනාපානෙ අඩුවීමක් වෙන්න පුළුවන් නමුත් නැතරුණා නැතර මැරෙන්න එපා මැරෙන්නේ. නමුත් හොඳට බැලුවොත් පේනවා අනනම් තියෙනවා මොන විදියෙන්වත් ආනාපාන නිමිති ගන්න බෑ. අරමුණු කරන්න බෑ. සංඥා ගන්න බෑ. එතෙන්ද යනකොටත් විඥානයේ කොටු වෙනවා. එතෙන් යනකොටත් විඥානයේ ක්‍රියාකාරකම් කරගන්න බැරි වෙන නිසා විඥානය අපිට අපහසුකමක් ඇති කරනවා. පිළිච්ච ගතියක් දක්වනවා, තනි ගතියක් දක්වනවා, පාළු ගතියක් දක්වනවා, අසරණ ගතියක් දක්වනවා, ඒකාකාරී ගතියක් දක්වනවා, නිදිමතක් දක්වනවා. උද්දුමාකාර සෙල්ලමක් කරලා මේකේ ඉndeපයි කියන. මේකන නිකන් කටුගයක් කරගන්න. කටු කොහලක් බාටපත් කරගන්න. නමුත් මීමන්සල බුද්ධියට මේක අල්ලතෑ. ඊමන්සන බුද්ධියට හොඳට දැනගන්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාස ගොරෝසු වෙලාවට වැඩිය සිව් වෙලාවට යනකොට ඒකාකාරීකම ඇවිල්ලා ඔන්න ඔය දැන් ඇති නැගිටින්න කියලා හිතනවා. තනි ගතිය පාළු ගතිය දැන්නා දැන් මම යන්නේ ඉස්සරහටද පස්සටද දන්නේ ඔය ටික ටික ටිකක් ඕක කමටහන් සුද්ධ කරන යන්නේ කොහොඳයි ඔහොම ගියොත් පිස්සුවට නිලොත් ඉඳ තිනවා එහෙම නැත්නම් මොලේ පැත්තක් මේ අංශ භාගයට යයි දන්නේ සයිකියාට්‍රික් කෙනෙක් ආවට යන්න වෙයි දන්නේ නැහැ කියලා නානා ප්‍රවිදියට අර විඥානය ඇවිල්ලා මේ දේ මේ ඇසුරු කරන්න දෙන්නේ. ඒ කියන්නේ විඥානේ කොටු වෙන තැන. සංස්කාර පිළිබඳව කතා කරනකොට සර්වඥාන්සිය ආනාපාන සති සූත්‍රයේ කාය සංස්කාර, වචී සංස්කාර විදිහට, චිත්ත සංස්කාර විදිහට මේ දේවල් දිහා චේතනාවකින් තොරව බලා සිටීම. හැසිරවීමකින් තොරව බලා සිටීම. චේතනාවකින්, අදිෂ්ඨානයකින්, ප්‍රාර්ථනාවකින් හැසිරවීමකින් තොරව බලා සිටීම සහ හැසිරවීමකින් ප්‍රාර්ථනාවකින් යුක්තව බලා සිටීම කියන දෙක අසංකාරික සසංකාරික කියලා පෙන්නනවා. චේතනාවක් අධිෂ්ඨානයක් හැසිරවීමක් ඇඟිලි ගැසීමක් කරනවන සසංකාරිකයි. චේතනාවකින් අධිෂ්ඨානයකින් තොරව සිද්ධ වෙන සංසිද්ධිය අර වාගේම උනන්දුවෙන් බලා සිටීමට කියනවා අසංස්කාරිකයි කියලා. මේ අසංස්කාරිකයේදී සංඥාව කොටු වෙනවා. මේ විඥානය කොටු වෙනවා. විඥාණයට වැඩ කරගන්න බැරි වෙනවා. නමුත් මූල ධර්මයක් වශයෙන් අසංකාරික සසංකාරික ભેද හොඳට පන්තිපා කාමරයක ඉගෙනගෙන කරන ආස්වාසියත් කිරෙන ආස්වාසියයි. අහන සද්දත් ඇහෙන සද්දත්. බලන රූපත් පෙනෙන රූපත්. විඳින වේදනත් වේම මතුවෙන වේදනත්. ආදි වශයෙන් මේ දේ බෙදාගෙන යනකොට බෙදලා දැක ගන්න පුළුවන්. මම මේ රූපේ බලනවද මට මේ රූපේ පෙනුණාද? මම මේක හිතුවද මට හිතුණාද? මම මේ සද්දේ ඇහුවද නැත්නම් මට ඇහුණාද? යලු බැලමෙන් නම් පේන්නේ මේක නිකන් භාෂා හටනයක් වචන මේ හටනක් විතරයි කියලා. මෙතනදී ජීරණ පටන් අර ගන්නවා. බැලුවොත් ඇහුවොත් ගඳ බැලුවොත් රස බැලුවොත්, පහස ලැබුවොත් කර්ම රැස් වෙනවා ගියපන්. නමුත් පෙනුනට, ඇහුනට, ගන්ධ රස පහස දැනුනට කවදාකවත් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒක නිසා සංස්කාර ස්කන්ධය පිළිබඳව මීමන්සා නුවණින් බැලුවොත් හිතලා යමක් කරොත් පමණයි කර්ම රැස් වෙන්නේ චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා බුදුහාමෝ දේශනා කරලා තිනවා අපි දවස් 30 කොච්චරක් අසතිමත්ව කොච්චරක් මීමන්සන බුද්ධයින් තොරව ගත කරනවද කියනවනම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් වෙන හැම සිද්ධියක්ම මම බැලුවා මම ඇහුවා මම ගඳ බැලුවා රස බැලුවා පහස ලැබුවා කියලා අර සේරම චේතනා පූර්වක කරන ලද කිදි වශයෙන් හිත තමන්න දෙස් දී ගන්න. මට තරම් වෙන්නේ නැති දෙයක් මම බැලුවා. මට ගැළපෙන්නේ නැති දෙයක් මම ඇහුවා. මට ගැළපෙන්නේ නැද්ද යම්ම ගන්ධ රස බැලුවා කියලා බලනකොට හොඳ සතියෙන් මීමන්ස බුද්ධියෙන් බැලුවොත් උවතර ඇහුණට වැඩිය මේ අහන්න ගියාට වැඩිය නෑ ඇහිච්ච දේවල්. ඒක බලන්න කියන්නේ මේ නිපිනිච්ච දේවල්. මෙන්න මේ බේදේ දැක්ගත්තට පස්සේ හුදුට නිින්ද යන්න පටන් ගන්නවා. දවස කුස්සිය අනන්ත ප්‍රමාණහ කෙනකුණු කන්දල් අපි හිතේ දාගෙන මම කෙරුවා කියලා. විඳින විඳවිල්ලේදී අම්මව පෘතජනයට ගෙවන්න වටිනවා. පලාතක කුණු ගොඩක් ගත්තොත් ඒක මල්ලේ දාගන්න. මල්ලේ දාන ගෙදර ගිහිල්ලා පවුලත් එක්ක බෙදා ගන්න කම. අර ජාතක කතාවක තියෙනවා මේ පසුම්බියට අචුණු පසුම්බියට නායක වෙංගල වතුර බොණ්ඩ ගිය වෙලාවේදී ඉතින් එයා රාත්‍රියේ මේ ලැබුම් පළකට යනවා හෙට ගෙදර යන දවසේ. එතනදී මහබෝතන් වහන්සේ ප්‍රධාන ධර්ම සාකච්ඡා අරගෙන නිසා පත්තක වාඩි වෙලා ඉන්නවා. ඒ මනස දැක්කට පස්සේ මහබෝතන් වහන්සේ කියනවා මේ නෑ ඒ මනසට මග තියෙන පරම මේ ඥාති දේවතාවක් කියනවා ගෙදර ගියොත් අඹුනසි මග හිටියොත් තෝනසි කියලා. ඒ මනසෙන් ගෙදර යන්නේ නැතුව අර මග නතර වෙනවා හැබැයි දන්නවා මම අද මැරෙනවා කියලා. ඉතින් පසුම්බියත් පැත්තක තියලා බණහා ඉඳලා බෝසත්න් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා අනේ මට සමා වෙලා මට උත්තර පොඩ්ඩක් අරුම්කම් දෙන්න මම මගියෙක් මම මේ ගමනක් යනකොට මෙන්න මේ මට මගදී දේවතා දේවතෝපසංහාරයක් ආවා. ඉදිරි ගියොත් හම්බුණාසි මගේ ගියොත් ඕනසි කියලා අනේ මාව බේරගන්නේ. ගෝතනාංශේ බලලා පසුම් බිබිම තියන්නේ කියලා මිනිසුකට කියනවා මේ කෝටු කැලකින් බාරල් බලන්නේ කියලා බලන්නට ඒකේ ඉඳලා නායක කරනවා. ඉතින් ඒ ණයා රෑ වෙලාමින් යන මේ මගදී නතරලා පසුම්බියට අත දැම්මා නම් අග්ගල ගෙඩියක් ගන්න ණයා ගහලා නැහැ. ගෙදර ගියා නම් අඹුවයි අත දාන්නේ. අමාත්‍යා කියන බෑග් එකට නෝනානේ අත දාන්නේ. දැම්මන නෝන කන. මල්ලේ ඉන්නේ නෑ. තාම ගහලා නෑ. මේ ණය කාගන්න අපි ක්‍රියාත්මක කරන හැටි මේ මල්ලේ ණයෙක් ඉන්නවා කියලා දැනගත්තාම කෝටුවගේ මල්ලේ ඇල්ලි වල බේරෙන හැටිත් බලනකොට ජීවිතයක් තියෙනවා. ඒ වගේ තමයි මේ දවසේ තිස්සේම අපි කරන කියන නැත්තම් අපිට ලැබෙන අත්දැකීම් වල කොච්චරක් දේවල් හිතලා කරනවද කොච්චරක් දේවල් අපිට කෙරෙනවද කියන එක දන්නවනම් අර මහබෝසතාන් වහන්සේ මල්ලේ ඉන්න ණය කෝටු කැලක් මාර්ගයෙන් අයින් කරන්න වගේ අපි මේ විඳවන බොහෝ දේවල් අපිට අනවශ්‍ය අකැප කල්පනා වෙච්ච දේවල් ගැන පශ්චාත්තාපය කරන්න තියෙන දේවල් ගැන පශ්චාත්තාප වෙන නිසා වර්තමාන මොහොත කිලිහෙනවා ගත්තත් වින්දත් ඒවා එකක්වත් අපි දන්නේ නැහැ මේවා හිතලා කරලා දේවල්ද නිකන් ඉබේ වෙච්ච දේවල්ද කියලා. ඉතින් ඒකෙදිත් මේ වෙච්ච දේවල් වල හොඳ නරකක් බලන්න යන්න එපා. මොකද ඒකේ පසුබෑමක් අපිට නැහැ. ඒක හොඳ නරක බලන්න ගිය ගමන් අනිවාර්යයෙන්ම අපිට වද දෙන්න ගන්න. කරපු දේවල් නම් අපි දැනගත්තත් නොදැනගත්තත් ඒ කර්ම එනවා. ඒ නිසා කරන දේවල් ගැන පරිසංවේග විතරයි ශික්ෂාව කියන්නේ. ඒකට හික්මීම කියන්නේ. කෙරෙන දේවල් හික්මවන්න බෑ. මොකද අපේ ඉඳුරන් කියලා කියන්නේ දෝරේ අරගත්ත මේ ප්‍රසාද ස්ථානේ වල කොහොමඩක් කර රූප වැටෙනවා. ඇහැ අරගෙන රූප වැටෙනවා. කන අරගෙන ශබ්ද වැටෙනවා. ගන්ධ රස පහස වැටෙනවා. නමුත් මේකේ අවිඥානික සවිඥානික ભેදය. නැත්නම් අසංස්කාරික සසංකාරික ભેදය දැනගත්තොත් මොන දෙයකින් කවුරු කෙලසන්න අපි ගියත් අපි ඒක යෝජනා ඉෂ්ටර කෙරුවොත් විතරයි අපේ මල්ලට වැටෙන්නේ. යෝජනා ඉෂ්ටි කිරීම තමයි චේතනාව කියලා කියන්නේ. නිසා භාවනා කරනකොට කියනවා කිසිම දෙයක් කරන්න එපා. සියල්ලම වෙන්න ඇරලා මේක දිහා බලන්න කියලා එතකොට විඥානය අසත. විඥානය කැමති නැහැ. ඒත් එයාගේ පඬිතුකම පෙන්වන්නට බැරි තැනක නිකන් කාලීනාස්ති කරන්නේ. එයාට ඉන්නවනම් අයියා වෙන්න ඕන. මුදුන වෙන්න ඕන. ගරු වෙන්න ඕන. මේ විඥානය හැම වෙලාවෙම පද්ධතියේ උඩින් තමයි ඉඳලා. එයා තමයි ගරු. දෙක බෙදලා ගැටුමක් ඇති කරලා ඒකෙන් ටැක්ස් එක අරගෙන තමයි ජීවත් වෙන්නේ. මේ සංස්කාරවලත් සිද්ධ වෙනදී විඥාණයට ටැක්ස් එක ගන්න විදියක් නැතිව. විඥාණයට ගිහිල්ලා ඇඟිල්ල ගහගන්න නැති වෙන නිසා සිද්ධ වෙන දේ දිහා බලා සිටීම පාළුයි. තනි අසරණනිකා නිකන් ඉතින් මොනවාක්වත් පේන්නේ නැහැ ඉතින් ඔහේ බලයින්ද කියලාද කියන්නේ කියලා. ඊට වඩා නරකද මේ කනිච්චන් දුක්ඛන් කියලා කල්පනා කරුවා. නරකද මේක අසුවේ වැළුවොත් නරකද මේලා බුද්ධානුසති ටිකක් කරුවොත් නරකද මේලා මෛත්‍රී ටිකක් වැඩුවොත් විඥානේ බීඩිය ගන්න ඇති ඕම තමයි. බිස්නස් එකට අවිල්ල වෙලා එයා කියනවා උග නිකන් යන්න දුන්නාම මට කිසි ගතියක් නැහැ මට කිසි ටැක්ස් එකක් එන්නේ මම ඇවිල්ලා නිකන් කරලා දෙන්නම් කියලා. මම ඇවිල්ලා අනිත්‍ය දුක්ඛ නැතුව බලන්න. අසුබ බලන්න. විපස්සනා කියන්නේ ඕනේ නැහැ. ඔය පොඩ්ඩක් වම ඉන්න යන අතේ යන්න අරින. ඒ කියන්නේ චේතනා, අදිෂ්ඨාන, ප්‍රාර්ථනා ඉතිවිලි ඉතිවිලි කියන එකේ යමක් ලබා ගන්න අපේක්ෂාවෙන් කරන දේවල් සෑම දෙයක්ම දුක පිණිස හිතනවා කියලා සරුවත් chance දේශනා කරලා තියෙනවා. හරි අමාරුයි ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට හිතාගන්න මේ චේතනාවකින්තරෝ කොහොමද චර්යාවක් හදන්නේ? චේතනාවකින්තරෝ කොහොමද අපි ආධ්‍යාත්මික ඉදිරියට යන්නේ? චේතනාවකින්තරෝ කොහොමද අපි පරමාර්ථයකට ළඟා වෙන්නේ? සචේතනාව නේද අපි මෙතන ගිනාවේ කියලා බැලුවොත් එකක් මතක තියාගෙන ඉන්න ওই චේතනා කිසිම දෙයක ඕනම තියෙන ලෝකේ මොනම චේතනාවකවත් න්‍යායපත්‍ය නිවන නැහැ. සංසාරෙට විතරයි චේතනාව තියෙන්නේ. එතකොට කෙනෙකුට ආනකොට එහෙනම් නිවන ප්‍රාර්ථනා කරන චේතනා ගැන මොකද කරන්නේ? මොකද්ද කියන්නේ කියලා. නිවන් ලබන්න ඉස්සෙල්ලා නිවන කියන්නේ concept එකක් විතරයි නැත්නම් හිතවනාවක් විතරයි. ඒක නිසා නිවන ලබනවා නම් ඇත්තටම නිවන් ලැබේවා කියන චේතනාවත් හැලිච්ච දවසේ තමයි නිවන් ලැබෙන්නේ. ඒක තියෙනකන් මතක තියාගන්න තන්නේ කර බොරු යන්නේ. ඒක නිසා මම අර හිතගෙන කියවපු මහායාන පොතක පෙරදින පුස්තකාලේදී තිබුණා උඹ යන ගමනේ නිවන දැක්කොත් මග යනකොට එහෙම නිවන දැක්කොත් අසුච වැසිකිලියක නොසෝදාහල අසුච පිටක්සේ ප්‍රතික්ෂේප කරපන්. එහෙම බලන්න පුළුවන් එකක් නෙවෙයි නිවන කියන්නේ. එහෙම ප්‍රාර්ථනා කරලා ගන්න පුළුවන් දෙයක්ත් නෙමෙයි. ඒක දැනෙන දවසේ තේරෙයිකට ප්‍රාර්ථනා සියල්ලම ඉවර වෙලයි තියෙන්නේ. ඒකෝට තමයි නිවන ලැබෙන්නේ. ප්‍රාර්ථනා ගෙවන් වෙච්ච දවසේ. මේක තමයි මේ ඊමංශන බුද්ධිය ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල ධම්මවිචේ සම්බොජ්ජංගය සම්මා දිට්ඨි වශයෙන් මෝරගන මෝරගන එනකොට සංස්කාර සම්බන්ධව හරිය විසිතුරු විස්තරයක් තියෙනවා එනිසා සරුවචනංශේ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනත්තා අනිච්චා කිසිම වග විභාගයකින් තොරව සංස්කාර කියලා කියන්නේ චේතනා කියලා හිතා ගන්න. අටුවා කියන්නේ සංස්කාරකේ සෑම චේතනාවකම දුක් දෙනවා. සෑම චේතනාවක්ම අනිත්‍යයි. මේ නිසා චේතනා පවතින තා ඊමංස සංසාර. ඒක නිසා නිවන් දැකීමට චේතනාවක් අවශ්‍යයි. නමුත් ඒ චේතනාවේ ගෙවන් කිරීම තමයි නිවන කියන්නේ. ඒක නිසා යමකට පවතින කුසල ඡන්දය යමකට පවතින ශ්‍රද්ධාව නැත්නම් අදිමුඛය වගේ චෛතසික ගත්තාම ආධුනික යෝගාවචරයේ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා ලොකු කුසල ඡන්දයක් තියෙනවා ලොකු අදිමුඛයක් තියෙනවා අදිමුඛයේ ශ්‍රද්ධාව කුසල ඡන්දේ වැඩි වෙන්න වැඩි වෙන්න ටෙන්ෂන් එක වැඩි මානසික ආතතිය වැඩි හිතේ දැඩි ගතිය වැඩි ළඟා වෙනකම් පටිසද කරන් දත කාගෙන අල්ලනවා ඒක බුදුහාමර මුලදී පාවිච්චි කරා. පාවිච්චි කළා ඉදිරියට යන්න යන්න යන්න ඊමන්සන බුද්ධිය ඉඳලා ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය ධම්මවිචේ සම්බොජ්ජංගය සම්මා දිට්ඨි පැත්තට යනකොට තියෙනවා තමයි කාට පුරුද්දට තිබුණට අරතරන් දැඩි කරලා අල්ලන්නේ. ඒක ගෙවන් වීමක් වෙලා තේමයි මම මේ යන පාර හරිනම් නිවන ලැබෙයි. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. මම මේ පාර යනවා. අවශ්‍ය දේ සම්පූර්ණ කරනවා දැඩි ආශාවක් නෑ. ඒකට ලෞකික දේවල් වලටත් වැඩි ආශාවක් එන්නේ නැහැ. නිවන පිළිබඳ වැඩි ආශාවක් එන්නේ නැහැ. ඒක නිසා භාවනා කිරීමේ මුලදී තාමත් උනන්දුවේ ලොකු කැපකිරීමක් කරලා කරගෙන ගිය ගමන හොඳට උරු වෙනකොට ඉබේ කෙරෙන දෙයක් බවත් අවශ්‍ය කල්යාණ මිත්‍රෝ කොහොමද Taman හම්බෙන බවත් ධර්ම කාරණා ඉබේ වගේ වැටෙන්න පටන් ගන්න ගතියක් කියන බවත් තමන්න තියෙන එකට බාධා නොකර පවත්වන එක විතරයි. එතකොට හොඳට තේරෙනවා කස කැවි කැවි කස කැවි කැවි තමන් ඉදිරියට යන බව දැඩි ප්‍රතිතද කිරීමක් ඕනේ කරන්නේ. දැඩි කුසල ශ්‍රද්ධාවක් ඕනේ කරන නිසා රහතන් වහන්සේ පුත්‍රජාන වහන්සේ මතක් කරන්නේ අස්සද්දෝ කියන නම. රහතන් වහන්සේ ශ්‍රද්ධාව නැහැ. අශ්‍රද්ධයි කියලා කියන්නේ ශ්‍රද්ධාව කියලා කියන්නේ තාම අත්දකලා නැති ඇද හිල්ලෙන් අදහන කොටස. රහතන් වහන්සේ සියල්ලත් දැකලා ඉවරයි. අනේ සද්ධායෙන් අදහන දෙයක් නැහැ. නිසා සද්ධාව ඕකප්පන සද්ධා අධිකම සද්ධා බවටපත් වෙනකොට ඒකේ ආතති කරගතිය නැති වෙන පටන් ගන්නවා. කෘත්‍ය සිද්ධ වෙනවා ආතති කරගතිය නැති වෙන පටන් ගන්නවා. මේක සංස්කාර වලට සම්බන්ධ කරලා තමයි කියලා දෙන්න පුළුවන්. එතනදිත් මම මේ කියන්න උත්සාහ කරන්නේ විමර්ශන බුද්ධියට අහු වෙනවා. චේතනා විරහිතව ආශ්‍රද ප්‍රසවාසයේ හොඳට වෙන් කළ දැක්කන ගතිය මුලදී අපි මෙහෙවනවා. මීමන්සන බුද්ධි වැඩි කරා. නමුත් ඒක ඉබේ සිදුවෙන ආනාපානයට එනකොට එහෙමම අලුතෙන් චේතනා පහළ නොකර උපය උපාදාන අදිඨාන අබිනිවේෂ අනුසය කියන මේ කාරණාවලට අල්ල බදා ගන්න යනවා. සබ්බ ලෝකේ අනාබේරත සංඥා කියලා ඔය ගිරිමානන්ද සූත්‍රයේදී සර්වඥයන් සඳහන් කරලා තියෙනවා. යේ ලෝකේ උපයුපාදානාබිනිවේෂා අදිඨානාබිනිවේෂානුසයති පජහන්තෝ න විරමති න උපාදීයන්ත හිතට පහළ වෙන චේතන හිතට පහළනවා පිවිසීම් එවැදීම් ආශාව ඒක මම කියාගන්නේ මගේ කියාගන්නේ ආවනම් ආව බව දැනගෙන ඒ දැඩිසිය අල්ලන්න තු ඉන්න ගත්තාම ඒ චේතනාවල නැත්නම් සංස්කාරයන්ගේ ඒවා දැමීමක් සිදු වෙනවා. ඒවා දාන්න දාන්න දාන්න විඥානයේ විශ්ින් යාට නීරසකමක් ඇති කරනවා. පාළු ගතිය, තනි වෙන ගතියක් ඇති වෙනවා. ඒ නිසා මේ නිබ්බිදාව කියන මේ පාළුව මේ නිස්සරණ මේ නිදා මේ නීරස ගතිය, එහෙම නැත්නම් ඒකාකාරී ගතිය, එහෙම නැත්නම් මේ පාළු ගතිය නිවන ලැබෙන බවට හොඳ නැත්නම් නිවන් පිටේ යන බවට හොඳ පෙරමඟ ලකුණක්. එහෙම නැත්නම් කියන්න පුළුවන් බලවත් විපස්සනා ඥාන පෙරහැරක් නම් ඒ පෙරහැරේ කසකාරය විදිහට පිණී සිටින්නේ නිබ්බිදා ඥාන. නිබ්බිදා වෙලා වටේට කසයක් ගහලා කියනවා පිටිපස්සෙන් පෙරහැරක් එනවා කියලා. ලෝකයේ තන්න සංසාරේ තියෙන ආශා කරන උනන්දු කරන දැඩි වේශකටපත් කරන දැඩි අදිෂ්ඨාන ශක්ති සහිතව අනුන් පරයාගෙන කපාගෙන කොටාගෙන යන ගමනක්. මේක හොඳට දැනගන්න නිවනට උනත් මෙහෙම එකක් තියෙනවා නම් ඒක මේ ලෞකික පැත්තක් තියෙන්නේ. නමුත් නීරස ගතිය ඒකාකාරී ගතිය එද්දි භාවනා දිගට කරගෙන යන්න නම් මේ නිවනට එන්න එන්න එන්න එන්න මේකේ වැය වෙන ගතිය, ඡය වෙන ගතිය, නිරුද්ධ වෙන ගතිය හොඳට සාදර වීම යෝගාවචරගේ හිතට, ලේවලට, ක්‍රියාකාරකම් වලට වදදා වැදෙන්න වැදෙන්න තේරෙන පටන් අර ගන්නවා. මේක අපිට අල්ලන්න බැරි මේ වෙලාවේ මතුවෙන කම්මැලිකම නිසා. මේ වෙලාවේ අපිට මතුවෙන නීරසකම නිසා, නිදිමත ගතිය නිසා, ඒකාකාරී ගතිය නිසා ඒක නිවන් මාර්ගයේ හොඳ පෙරනිමිත්තක් කරගත්තොත් මේ යෝගාවචරයේ අශපක් ආවත් දුකක් ආවත් නිදිමතක් ආවත් උනන්දුවක් ආවත් සමසිත බැලීමේ සමා සමාකාරව බැලීම පුරුදු කරනකොට විඥාණයට පෙන්වන්න බැරුව යනවා. විඥාණයට අවශ්‍ය කරන්නේම දෙකක ගැටීමක්. ද්වේතාවය. නමුත් මේ සමහිත බලන්න යනකොට ඒ ද්වේතාවේ නැති වෙලා ඔක්කොම සම මට්ටමට එනවා. එතකොට ඡන්දෝ, උරුට්ටෝ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය මානෙට läග ගන්න තැනක් නැති වෙනවා. මේක දෙන්නෙකුට කතා වෙලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. නමුත් දෙන්නේගේ ගැටුමකින් එක්කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේදි මට නීරස වුණත් ඒකාකාරී වුණත් විඥාණයට මේක රසවත් නැති වුණත් විමසුන්නුවනට මීමන්සන බුද්ධියට මේක අල්ලන්න. අන්නෙම අල්ලන්න පුළුවන්. මීමන්සන බුද්ධියට මේක අල්ලලා මේකයි නිවන් පෙත මේකයි නිපාන ගාමිනී ප්‍රතිපදාව කියලා තේරුම් ගන්න කරන සත්පුරුෂයයි කියලා කියනවා. එහෙම නැතුණත් මේක තේරුණත් මේක තේරුම් ගත්තේ නැත්නම් අසත්පුරුෂ වෙනවා. තේරුම් ගත්ත කෙනාට පඬිතයයි කියලා කියනවා. නමුත් මේක තේරිලා මට කම්මැලි මට නීරසයි කියලා අතාරිනවා නම් අපඬිතික් වෙනවා. ඒ නිසා මේ සත්පුරුෂ සත්පුරුපඬිත අපඬිත ભેදය යෝනිසමනසිකාරයේ තියෙන්නේ. ඒ නිසා යෝගාචර ගොඩාක් කල් වැඩි කරලා කරලා කරලා තමයි මේ භාවනා මාර්ගය නැත්නම් මේ විඥානය කොටු කරන මාර්ගය ඒකාන්තයෙන්ම ලෝකයේ පවතින සම්මුතිය කලන ගඟේ දිග ඉහළට පීනීමක් බව තේරුම් අරගන්නකොට ඒ යෝගාවචරය රූපේ හරා වේදනා හරා සංඥා හරා සංස්කාර හරා විඥානයේ පෝෂණය ලැබෙන තැන ආහාර ලැබෙන තැන කසක වෙන තැන විඥාණයට ආහාර නොලැබෙන පෝෂණය නොලැබෙන අසරණ වෙන තැනත් දෙක අතර වෙනස කවදාවත් එක සැරයක් බල්ල වෙනසක් ඇති වෙන්නේ නැහැ දහස්වර කෙරෙන දෙන්නේ කිරිලි වල බුදුහාමතු කොච්චර අමාරු භාෂාවකින්ද මේක අපිට සංවේදනය කරන්න කියන එක තේරුම් ගන්න. ඒක කරනකොට අපේ රූප වේදනා සංඥා සංකාර සේරම උපවාස කරනවා. විරුද්ධව සටන් කරනවා. නමුත් තමන්ගේ මීමන්චන බුද්ධිය විඥානේ පවා මීමන්චන බුද්ධිය ඇති කරන විඥානේ පවා ඒකට විරුද්ධව සටන් කරද්දී මීමන්චන බුද්ධිය යන්න ඕන ඉස්සරහට. කවදා හෝ ඒක ආපු වෙලාවට කියනවා ඒකට ප්‍රඥා ප්‍රඥා ඉන්ද්‍රිය ඉන්ද්‍රිය මට්ටමේ ප්‍රඥාව නැත්තම් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය මට්ටමට නැග්ගයි කියලා එයාට පුළුවන් එතකොට ජීනස වෙලාද නැගිටට හෙට දැනගන්නවා හෙට නීරසකම આવොත් ආයේ හොඳ දෙයක් මම අදට වැඩිය හෙට ඉන්නේ කම්මැලිකම ඒකාකාරීකම ආවත් මේක හරහා යන්න ඕනේ කියලා එයා මීමන්සන බුද්ධිය හරහා තමන්ගේ කෘත්‍ය සම්පාදනය කරන කෙනා ඉන්ද්‍රිය මට්ටමට හදාගෙන ඒ ගමන් මල්ලේ උපකරණයක් විදිහට තියාගන්නවා කම්මැලි වුණාට කමන්නේ මගේ අතපයක් කඩුන්නේ නැහැ නේ කෙලෙස තුනේ නැහැ නේ කරදරයක් නැහැ නේ කාටවත් මම මේ නීරසකම ආහාරයක් කරගන්න ගමනට සාහචරයක් කරගන්නවා කියලා කවදා හරි මේක ප්‍රඥා බලයක් බවටපත් වෙන්නේ කම්මැලි වුණත් උනන්දුනත් දෙකම එකයි භාවනා හරියට තරතුණක් දෙකම එකයි. එහෙම නැත්නම් තමන්ට හොඳට කර්ම කාරණා තේරෙන ප්‍රඥාව දියුණු වෙලා වෙන වෙලාවත් හොඳයි. මොනක්වත් තේරෙන්නේ නැතුව ඔක්කොම අවුල් වෙලා. එහෙම නැත්නම් ඔළුව තීරුම් ගන්න බැරි තරමට ගියත් ඒකත් දැනගත යුත්තක්. ඒකත් මේ භාවනා සඳහා අවශ්‍ය කරන දෙයක් කියලා ඒ ප්‍රඥාව තිබුණත් මෝහාන්ධකාරය තිබුණා. දෙකම හදාරිය යුතු දේවල් දෙවම දෙකම පරිේශන සඳහා අමුද්‍රව්‍ය කියලා දෙකේ නොසලින ගතිය මේක තමයි හුඟක් ඒ මේ මීමන්සන බුද්ධිය ඇති කෙනා හුඟක්ම වැටෙන්නේ උතන. මොකද මීමන්සන බුද්ධිය බව වැටෙන තැනක් තියෙනවා. ඒක දිගටම කුස්සගත්ත කොඩියක් වගේ පෙරහැර ඉස්සරහින් යන්නේ නැහැ. මට ඒක පෙරදිලා බිම දාලා පෑගෙන වෙලාවක් එනවා. මීමන්සන බුද්ධිය තිබ්බත් නැතත්. ප්‍රඥාවන්ත අවස්ථාවක් වුණත් මෝඩ අවස්ථාවක් වුණත් දෙකට සමසිත තමා තුලත් මෝඩයට පඬිතට දෙන්නම දෙන මිනිස්සුයෝ කියන මට්ටමට සමානව සැලකීමේ අවස්ථාව වෙනකොට තමයි ඒ යෝගාවචරය ප්‍රඥා බලයක් බාටපත් කරගන්නේ. ඇත්තටම ප්‍රඥා බලයක් බාටපත් වෙනකොට ටෙන්ෂන් එකක් නැහැ. සාර්ථක වුණයි කියලා ලොකු සිලිලාරෙකුත් නැහැ අසාර්ථක වුණයි කියලා ඔළුව ඔළුව ගහන අඬන්න දෙයක්වත් නැහැ මේවා දෙකම එකිනෙකට ප්‍රතිඋත්පන්න දේවල් ඒක නිසා හරි ගියත් හොඳයි වැරදුනත් හොඳයි කියලා යන ගමනකදී ඒ මේරීම අද මේ අධ්‍යාපන ක්‍රමයකට කට්ටියට නම් හරි අමාරුයි මොකද ජයග්‍රහණය සඳහාම නේද කරන්නේ ෆුට්බෝල් ගේම පෙරදුවොත් මරනවා. මේ ජාත්‍යන්තර ගේම් වලදී විරුද්ධ පක්ෂේ මරනවා. මේ තරංගයේ තියෙන ජය පරාජය දෙක සම කරගන්න. නමුත් අන්තිමට මොකද වෙන්නේ? මට දිනන පක්ෂේ දිනලා තියෙන්නේ පෙරදින පක්ෂයට කණින් අලසක් වෙලා තිනවා. උඹලා ගන්න මෙච්චරක් ගන්න දෙන පෙරදියල්ලයි කියන. ඕන්න අදේ තියෙන ඔලිම්පික් කියන්නේ ඌවට. ජාත්‍යන්තර ගේම්ස් කියන්නේ ඌවට. ඉතින් මෙහෙම කළා දෙල්ලන් අපි කටත් අරගෙන ටෙලිවිෂන් එකත් අරගෙන බලන දා කියන අර රට බොහොම ජීුණුයි. ඒ රට දිනලයි කියලා බලන්න ඌ වෙන ගාන කල්ලස් කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ පෙරදින දිනුවත් හරි ගියත් වැරදුනත් උනන්දු වුණත් කලකට වුණත් සමසිත පැවැත්වීම දැක ගන්නා මීමන්සන බුද්ධිය ප්‍රඥා බලය කියන නමින් තමයි සර්වඥාන්සේ හඳුන්වලා තියෙන්නේ. ඒකෙදි එකක් නිකන් මේ දහිතේ පිණිස හිතට ගන්න පුළුවන් අපි තව කොච්චර මෝඩකමක්, තකතිරුකමක් මතු වුණත් තරම් නොවන අතපසුබිමක් වුණත් නැවත ප්‍රඥාවන්තෙක් වෙන්න තියෙන සුදුසුකමට මොකක්වත් වෙන්නේ. ඒකේ මුළු ජීවිතේටම මඩ ගෑවෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ නැගිටින්න පුළුවන්. නැගිටින්න ඕන තියෙන ප්‍රභවය මූල ශක්තිය මොකුත් වෙන්නේ. ඇත්තට මේ ප්‍රභවය හොඳට බල කැවෙන්නේ වැටි වැටි නැගිටිනකොට තමයි. ඒක නිසා මේ මං කීපතාවක් කර මතක් කරා දැන් තියෙන ඥානේ එහෙම නැත්නම් ඔය DNA RNA ඇනලයිස් කරලා බලනකොට ඒ තාමත්ම කුශාග්‍ර බුද්ධිමතාගෙත් අන්තිම මැට්ටගෙත් හොඳටම දුර්ලභ මිනිහගෙත් DNA RNA වල කිසි වෙනසක් නැහැ කියලා කියනවා. තියෙනවනම් වෙනස 0.02ක වෙනසක් තියෙනවා. නමුත් විභාග දෙපාර්තමේන්තුව අම්මු මැට්ටෝ විභාග විභාගයෙන් දැනුම මල්ල දැනුමෙන් රසාවල් දීලා පිස්සු කෙලිනවා. අධ්‍යාපනඥයෝ හොඳටම දන්නා විභාගයෙන් දැනුම් අනින්න බෑ කියලා. නමුත් දේශපාලනඥයා මේක කෙලින්ම කෝදුවක් කරගන්න. සමාජ විද්‍යාඥයත් ඔයලනුවම කරනවා. ඒකෙන් වෙල එකෙක් මොඩේට් කරනවා එකෙක් පඬිතෙක් කරනවා මේ මිනුම් කෝදුවේ හැටියට. සංවචනාංශයේ පඬිතයයි ඥානවන්තයයි බෙදුවේ විභාග කියලා නෙවෙයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මීමන්සා බුද්ධිය තියෙනවා ඔබ මොඩය මොඩය බව දන්නවනම් ඌ දිවණි වෙන්නේ පඬිතයා පඬිතයා බව දන්න මිනිහට විතරයි. මොකද හුඟව දෙනෙක් මොඩියෝ පඬිතු කියලා හිතාන ඉන්නේ. ඒගොල්ලෝ පුත්‍රයන්න්සේ බෙල්ලෙම කපලා පැත්ත කළා. ඒ වගේම පඬිතයා පඬිතයා බව දන්න ලොකු දෙයක්. ඒක මොඩය මොඩය බව දන්නම් අර අර මිනිහට විතරයි දෙවෙන්නේ. බුදුරජාණන් ශ්‍රී වුණ කෙනාට පුළුවන් තරම් කියනවා මේ තියෙන පඬිතුකම හරි වටිනවා ඔබ මොඩය බව දන්නවා. කුම්බණ්ඩය. මොඩේ පඬිතෙක් කියලා හිතාගත්තොත් පඬිතෙක් මොඩෙක් කියලා හිතාගත්තත් ඒ දෙකෙන් නැති වැඩක් නැහැ. මචං අපේ අතින් කොච්චරද වැරදෙන්න පුළුවන්. කිසිම සාතිකයක් දෙන්න බෑ වරදින්න නැති වෙයි කියලා. පශ්චාත්තාප වෙන එකත් ඇති. නමුත් කල්පනා කරන්න පුළුවන් අපිට ආයසර හරියන්න අවස්ථාවක් තියෙනවා. ඥානෙ පහළ වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් මේ මහාපන්තක ස්වාමීන් වහන්සේ Tamangeම මල්ලි. රහත් වෙලා ඉඳලා මල්ලිට හතරපද ගාතාවක් අවබෝධ කරගන්න බෑ කියලා සිවුරුවරවල ගෙදරයි. ඉතින් චූලපන්තක හාමුදුරුවෝ කියනවා අනේ බලන්න මගේම අයියා මේ ශාසනය හොඳට පිට ආධාරව කෙනා මට සිවුරුවරපන් කියලා එළියුවා. අර පිළි එළියපත් පිළට වෙලා අඬ අඬයි. බුදුජානනාංශික නිකම් පිට ගමනක් යනකොට වගේ ඉතින් දැකලා මොකද කියලා ආපම කියනවා අනේ මම මේ අයියා කිවිඳ පැවිදි වුණා මට හරි ආසයි මහාන වෙලා ඉන්න ඒ වුණාට අයියා මාව එළියුවා. ළඟට එන්න මොකද කියලා. මම හතරපත ගාතාවක් කිව්වා දැන් අද දවස් ගාණක් කටපාඩම් කරනවා මට මතකෙ හිටින්නේ. මේ චේන්ස් හඳන්නේ මට පැවිදි වෙන්න බෑ. අවිනි උපවිදි වෙන්න බෑ. මට පැවිදිලා ඉන්න ඕනේ. බුදුන්සේ ආඳ ගන්න ගිහිල්ලා ලේන්ස් වල ගාලා අතර දීලා කියනවා මම මේක කුණු අරිනවා කුණු අරිනවා කියලා පිහන්නේ. රජෝ හරණං රජෝ හරණං රජෝ හරණං කියලා පිහන්නේ. පිහන්න පියන්න වෙන්නේ කුණු ගෑවෙන එක. කුණු අයින් කරන්නයි මේ පිහන්නේ. මේක දිහා බලනකොට මම ශර තියෙනවා අනේ බුදුහාමුදුරු දීපු ලේස් කාලා කොච්චරද හොඳයි. මම අත ගාපු නිසා කෙලෙසුණා. මම මොනවට ගෑවත් උච්චරයි. මම කියන්නේ ඒ වගේ මහා කුණක්. මේකෙන්ම මෙයා රහත් වෙනවා. මහා බන්දගාමතුරු රහත් වෙලා ඉන්නේ. නමුත් Tamange මල්ලිගේ තියෙන අර හතරපත ගාතාවක් තේරුම් ගන්න බැරි කමට මහානගමෙන් එළවන මට්ටමට තේරුම් ගන්න නැත්තර. දැන් ਸਰවඥාන්සේ මේ වගේ තැන් වලට හොඳට පෙන්ලා දෙනවා. මේ වෙලාවේ ඌ ඒ හතරපත ගාතාවක් තේරුම් බැරි කමට මෝඩය වුණාට නිවන් ලබන්න සුදුසුකම තියෙනවා. එනිසා මේ එක මිම්මකින් මැනලා ඒ මනුස්සගේ මුළු ජීවිතේටම මේ ලේබල් එකක් ගන්නවා කිව්වහම අසාධාරණයි. ඒක අසාධාරණයි. මම අධ්‍යාපනයේ අම්මු නැට්ටා. ඉක්කොල යන කාලේ මම දන්නේ ඉදා ඉඳලම අධ්‍යාපනයත් එක්ක විරුද්ධයි මට ද්වේෂයක් තියෙනවා. මේ පන්ති කාමරක තියලා ආපහු ඒක විභාගයෙන් බලනවා කිව්වා මොන විකාරයක්ද මේ? මං කියන බෑපම් ෆීල්ඩ් එකට මම උඹට කරලා පෙන්නන්න. අන පොතේ ලියන්න බෑ. ඒ නිසා ඉදා ඉඳලම තිබුණා මේ විදියට මා මනින්න එනවට ප්‍රතික්‍රියාව. නමුත් අන්තිර අපේ ගෙදරින් වැඩිම එකන ගත්ත එකම. මොකද විභාග පාස් කරුවා කියලා මට කවදාකවත් මාන්නයක් ආවේ නැහැ. මම දරන මෝඩයන් හතර විතරක් මට සාතිකයක් ලැබිලා තියෙනවා. මොකද අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්නේ මෝඩයෝ. මං පුපන් හැම විභාගෙම පාස් වෙනකොට මට හිතෙනවා මෙච්චර මෝඩකමට මේ තරම් මෝඩකම තියෙද්දි SSC කියලා සාතිකයක් දෙනවා. මේ තරම් මෝඩකම තියෙද්දි HSC කියලා සාතිකයක් දෙනවා. මේ තරම් මෝඩය විශ්වවිද්‍යාලේ ඉන්නවා. මේ තරම් මෝඩියෝ පෝස්ට් ග්‍රැජුවට් එකේ ඉන්නවා. ඒ ඉන්න